ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ දවසේ අද අපි ධර්ම දේශනා සඳහා එළඹිච්ච වාරේ. අයින් සාසිත මුදිනා tempත්තර ධර්ම දේශනාවකට සාදුකාරයක් පාත්. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතිය ආනන්ද ඒසේව හේතුයේ තම් නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ දණ්ඩ දාන දණ්ඩාදාන සත්තාදාන කලා විකා විවාද තුවන් තුවන් පේසුඤ්ඤං මුසාවාදං අනේකා අනේකේසනං පාපකාණං අකුසලානං ධම්මානං සම්භවාය යදිදං ආරක්ඛාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ මහන්දාන සූත්‍රයේ පාලි උද්ෘතයක් මේ ඉදිරියෙන් තියාගත්තේ අද දවසේ ධර්ම දේශනාවට මාතෘකාව සඳහා අපි අත් වශයෙන් ඊයේ එක අපි ඉස්මතු කරගත්ත දෙයක්. ඒ මහානිදාන සූත්‍රයේ ප්‍රධානම තේමාව වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාදේ ඒ පටිච්ච සමුප්පාදේ සඳහා අපි සාමාන්‍ය සාම්බෞද්ධ දන්න විදිහට ඒ අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන කියන ස්වභාවය තමයි ඒ සූත්‍රේ පුරාවට විකාශය වෙන්නේ. නමුත් ඒ මුලින් දැක්කන විචවච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූප කියන එකේ මුල් පුරුක්තු න එක පෙන්වන්නේ දෙකක් පෙන්වන්නේ අන්තික සලායතන කියන පුරුක පෙන්වන්නේ ඉතුරු නමේ මේක පෙන්න. කෙසේ නමුත් කතාව නැත්නම් චිත්‍රය සම්පූර්ණ වෙනවා ඒ පටිච්චසමුපාදයේ සම්බන්ධේ ඉදප්පච්චේතාවේ ධම්මට්ඨිතිය එහෙම නැත්නම් ධම්ම නියාමතාවසේ සඳහන හැම දෙයක්ම ඔය 9ක් වුණත් 12ක් වුණත් හැම පුරුකෙම තියෙනවා. ඉතින් ඒ ටික විස්තර කරලා සර්වචන් වහන්සේ ප්‍රධානයෙන්ම ප්‍රධාන වශයෙන්ම වේදනා පච්චය තණ්හා කියන උරුක අරගෙන ඒ සූත්‍රයේ මැද හරියේදී ඒ තණ්හාව නිසා ඔය ද්වාදසාකාරයේ පින්නක් නැති තවත් අංකුරයක් වැඩෙන හැටි පියවර 9කින් විස්තර කරනවා ඒ විස්තරේ තණ්හාව පටන් අරගෙන අවසානයේදී ආරක්ෂාව කියන ප්‍රශ්නය නැත්නම් අනාරක්ෂාව කියලා ගනිමුකෝ අනාරක්ෂාව කියලා කියන්නේ ආරක්ෂාවක් නැතිවම ඒක නැත්තම් බයයි මෙන්න මේ තණ්හාව නිසා බයක් ඇති කරනවා පියවර ගමේකින් අස්සන් දෙක විස්තර කරන එකක් ඉදප්පච්චේතාවයක්මයි ධම්ම නියාමතාවයක්මයි ධර්ම ස්ථිතියක්මයි පරිත්‍යාගයක්මයි අන්නේ අනාරක්ෂිත බව නැත්නම් අනාරක්ෂාව නැති කිරීම සඳහා වෙන ආරක්ෂාව දෙන්නේ බොහොම අහිංසක සාමාන්‍ය මානව අයිතිවාසිකමක් විදිහට නමුත් සර්වඥතිගේ තියෙන සාහසික ගතිය පෙන්නලා දෙනවා තස්මාති ආනන්ද ඒවං හේ ඒව ඒසේව හේතු ඒවං නේද ඒ සංනිදාන ඒස සමුදෝ ඒස පච්චයෝ මේ ආරක්ෂාවමයි ආනන්ද මේකට නිදානේ ඒව නැත්නම් හේතුව ප්‍රත්‍යය සමුදය මොකේද මේ දණ්ඩා දාන දඬු මුගුරු අතර ගැනීමට සත්තා දාන ආයුධ අතර ගන්න කලහ කරන්න විග්‍රහ කියලා කියන විදිහට උපවාස ප්‍රතික්‍රියා කරන්න විවාද කරන්න තුන් තුන් කියලා බැනගන්න එහෙම නැත්නම් බේසුඤ්ඤ කියන හිස් වචන කතා කරන්න එහෙම නැත්නම් මුසාවාද වලට ඒ ආකාර වූ අනේක අනේකේතනම් පාපකාණං අකුසල ධම්මාන සම්භවාය ආරක්ෂාව. මේ ආරක්ෂාව නිසා තමයි වෙනත් අපිට කරන අනාරක්ෂාව නිසා තමයි එහෙම නැත්නම් බය නිසා තමයි මේ සියලුම කෙලෙස් පහළ වෙන්නේ. ඒ නිසා ඒ බය නැත්නම් මේ අනාරක්ෂාව නැත්නම් සම්බන්ධ වෙලා තියෙන මේ සාහසික ගතියට පත් වුණාට පස්සේ ඉතින් වෙන කරන්න දෙයක් ඇත්තේ නෑ. ඔය වගේ මොනවා හරි අධර්ම එහෙම නැත්නම් අසාධාරණ ක්‍රමයකින් මේ නැතිවිච්ච අරසාව නැත් ලබා ගන්න කටයුතු කරනකොට කොච්චරක්නම් අලුතෙන් කර්ම රැස්වෙනවද කොච්චරක්නම් අලුතෙන් කෙලෙස් උපදිනවද කියලා කියන්න බෑ. නමුත් මේ බයකට අනාරක්ෂිත තත්ත්වයකට පත් වුණාට පස්සේ ඒ මිනිස්සයා ඒ ඉදිරියට කරන දේ දේවල් කරනවද කෙරෙනවද කියලා හිතා ගන්න බැරිද. එතකොට හරි අසරණ ගතියක් පේන්න පටන් අර ගන්නවා. නමුත් එතන ගියාට පස්සේ පමා වැඩි. ඒ නිසා අප්‍රමාද ප්‍රතිපදාව සත්‍යමත් භාවය එහෙම නැත්නම් සතිපට්ඨානේ තියෙනවා නම් ඒ කෙනාට දැනගන්න පුළුවන් මේ බයක් ඇති වෙන මට්ටමට යනකොට වැඩි පමණයි. වැඩි පීර ගන්න බැරි මට්ටමට වෙලා තින්නේ. එතකොට හිතේ තියෙන ආවේග ජනක தত্ত্ব එතනින් යාම අපේ තියෙන මුරුක ගති එහෙම නැත්නම් තිරිසන් ගති පුදුමාකාර විදිහට එළියට ඇවිල්ලා Tamanට තරම් නොවන මට්ටමකට පත් කරනවා ද්වේෂයකින් නමුත් ඒකට මුල් වෙලා තියෙන තණ්හා. නිසා තණ්හා ජාති ශෝකෝ තණ්හා ජාති භය තණ්හා විප්‍රමුක්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං කියලා එනිසා අපි තණ්හා කරන්නේ ඇත්තටම අන්න ශෝකේ නැති කරන්න තමයි මේ දේවල් අපි අල්ල බදාගෙන ඉන්නේ. නමුත් ਸਰවඥයන්සේ සඳහන් කරනවා මේ අල්ල බදාගත්ත දෙයින්මයි ශෝකේ එන්නේ කියලා. ඒ වගේම අපි මේ හම්බ කරන අපේ අනන්‍යතාවයට හම්බ කරන මේ සෑම දෙයක්ම අපි හිතන්නේ අරසාව දෙය කියලා නමුත් ਸਰවඥයන් සඳහන් කරනවා මේ හම්බ කරන දෙයින්මයි අනාරක්ෂා වෙන්නේ, බය ඇති වෙන්නේ. ඉතින් ඒක ඇති වුණාට පස්සේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම ශෝකය ඇති වුණාට පස්සේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඥානවන්තයා විසින් ආධ්‍යාත්මික ගවේෂණයක් කරන කෙනා විසින් ඒක හොයනවා නම් ඇත්ත හේතුව ඒක නිසා මේ සූත්‍රයට මහා නිදාන සූත්‍රය කියලා කියන්නේ. නිදානේ හොයනවා නම් පියොරෙන් පියොරට පියොරෙන් පියොරට යන්න ඕන. ඒ නිසා මේ සා විශාල සමාජගත දුකක් හෝ సంతానගත දුකක් ඇතිකරන්න හේතු වෙන මේ අනාරක්ෂාව නැත්නම් බය කෙනෙකුට සාමාන්‍යයෙන් ජීවිතය සලසුම් කරනකොට ප්‍රධානම උපමානයක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන සප හොයන ගතියකට ගමනක නමුත් ගිහිලා අන්තිම විශාල බයක් ඇති කරනවා. ඉතින් ඒක අවසානයේ අනර්ථාවක් හරහා අපි නොදැනුවත්වම නැත්තම් මම නොදැනුවත්වම අපි නොදැනුවත්වම තන්නේ කර දේශපාලන යන්ත්‍රයකට අහු වෙනවා. මුළු දේශපාලනය කියන්නේම මෙන්න මේ ආරක්ෂාව වවාගෙන කණ එක. මිනිසුන්ට ආරක්ෂාව ලබා දෙන්නම් කියලා ඒගොල්ල ආරක්ෂා අමාත්‍යංශ භාර අරගෙන කරන හරියක් කරන මිනිස්සු කුලප්පු කරන එක, මිනිස්සු බාහිරපත් කරන එක තැති ගන්න එක. මොකද දේශපාලනච්චා හොඳටම දන්නවා. බාහිරපත් වෙච්ච මිනිස්සයා පාලනය කරන්න ලේසියි. ඒ නිසා පවතින මේ අධිරාජ්‍ය ක්‍රමයේ යුද්ධ නැතුව කවදාකවත් වඩ බෑ. ඒ නිසා ඒ අපෙන් ආරක්ෂාව පිළිබඳව ආයබදු අය කරන අයමයි ඒ 10න් පස්සේ වාඩි වෙලා පුළුවන් තරම් සැලසුම් කරන්නේ හිත කොහොමද යුද්ධයක් ඇති කරන්නේ කියලා. ඉතින් ඒකට ඔය දෙපහුවෙච්ච 2012 අවුරුද්ද වැදගත් අවුරුද්දක් වුණා. මේ ටික ලෝක බලවතුන් විසින් කොහොමද මේ වගේ පාපතර දේවල් හරහා අමනුෂ්‍ය දේවල් හරහා මනුෂ්‍යයාට බය ඇති කරමින් මනුෂ්‍යයා කාලෙන්නට නතු කරන්න හැටි ඒ සඳහා හොයපු අද 20ක් කොයි මිනිසෙක් කියනවා ඒ රජයේ රාජ්‍ය තන්ත්‍රය කරන්නේ මොකද්ද? මිනිසෙක් පාරට තොරතුරක් දෙනවා සියල්ල විනාශ වෙනවා කියන මට්ටමේ එහෙම නැත්නම් මහා තිරිසන් අසාධාරණ දෙයක් කරනවා. කරපු ගමන් මිනිසයා කලබල නිකන් කිනේ මේ මේ මහපොතියක් ඇවිස්සනවා වගේ එහෙම නැත්නම් කුඹි ගලක් ඇවිස්සනවා වගේ කලබල වෙන්න ඇරලා රජය ඒකට අපි මෙන්න මේම කරමු. මෙන්න මේක තමයි ඒකට උත්තරේ කියලා බොහෝ ලස්සනට අර ඇති කරව කලබලයට උත්තරයක් ගෙන අරපානවා. මේ හරියට නිකන් මානව දයාවෙන් මිනිස්සයා පිළිබඳ බොහොම කල්ලාතු හිතලා වගේ. ඇත්තටම අර අපරාධයක් කරන්නෙම ඔය උත්තරේ කියන කට්ටියට. උත්තරේ අපරාධේ දෙකම ඉන්නේ එකම එකම පද නෙමෙයි. ඒ නිසා අහුවෙන මනුස්සයා හිතන්නේ අනේ මේ මනුස්සයා ඇත්තටම අපේ ආරසාව ගැන පොදු ආරසාව ගැන දැනෙන්න හිතනවා කියලා. මේ දෙයින් උගදෙනෙක් මේ ගුවන් තොටුපළවලට ගිහිල්ලා තියෙනවා. පේනවාද පුදුමාකාර විදිහට එක්ස්රේ කරනවා, බල්ලෝ දාලා හොයනවා. පුදුම තොරතුරු ගැප් හොයනවා. ඒ නිසා එන්නේ එන්නේ වීසා ගණන් වැඩි ගුවන් ගමන් බරපතලයි මිනිසුත් ඒ උනාට ඇවිදිනවා සෑහෙන්න ඒ නිසා ආරක්ෂා යන්ත්‍රය අද කොච්චර දුරට ගිහිලා තියෙනවද කියනවනම් ඇමරිකාව වගේ රටක කිසිම වීදියක් නැහැ ටෙලිවිෂන් කැමරාවක් නැතුව. එහෙම ටෙලිවිෂන් කැමරාවක් හිටෙන්ද ගේන්න ඒගොල්ලෝ වීදියක් පාසා අපරාධ කරනවා. අපරාධ කරන්නේ තුවක්ක කරගෙන පාර විශ්ව එක දිගට වෙදි කියනවා. ඒගොල්ලෝ කියනවා බලන්න බොරා අල්ලගන්න බැරි වුණා. එනිව අපේ වීඩියෝ කැමරාවක් තිබ්බනම් අල්ලගන්න තිබ්බා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වීඩියෝ ඉන්න කට්ටියට දැන් ටිකක් ටැක්ස් ගෙවන්න වෙනවා. අපිට වීඩියෝ කැමරාවක් ගන්න වෙනවා. හැම තැනම මේක දාලා මේ මෑතිකද කියලා තියෙනවා වීඩියෝ ඉන්න කට්ටියට දැක හිතුව ගමන් මේ එක්ස්රේ කරලා බලනවා. නිව්සීලන්ත පොටේ මහත්තයෙක් මට කිව්වා සාධාරණීකරණය කරනවා කියලා හැමදාම අය භාගයක් විතර මේ ගුවන් තොටුපළවල මෙතරම් ආරක්ෂා කරන්නේ ඇයි කියලා මෙන්න මේ වගේ සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ වගේ තීක්ෂණව හොයන් නැතුව යර්ෂා දෙන්න බෑ කියලා මම කිව්වා ඒ ඔය පෙන්වන නිදර්ශන ආරක්ෂා මාත්‍යයෙන් හදපුවා මේ ආරක්ෂාව ස්ථාවර කරන්න මිනිසුන්ට හේතු ගන්නඳ ඒගොල්ලන්ට ගෙවන්නේ ඕකටනේ හිතනවාද මේ හොදි ජනතාවගේ අනුකම්පාවට මෛත්‍රිය කරනවා කියන්නේ දැන් දැන් කියන විදිහට අපි කොයි කොනක හිටියත් ඒ බලවතුන් අපි ඉන්න තැන අල්ලන්න පුළුවන්. අපි වාහනයක හිටියත්, ගුවන් යානයක හිටියත් මේ සෙල්ෆෝන් එකක් අතේ තියෙන තාක්කල්, කාර් එකේ ස්විච් එක අතේ තියෙන තාක්කල් මිනිහ කොහෙද ඉන්නේ කියලා හරියටම ඉල්ල කළා ගන්න පුළුවන්. ඒ තරමටම මේ පරිපාලනය ගන්න හදන්නේ මේ අරසාව කාරණාවක් කරගෙන. ඉතින් මේක අපිට ඇත්තටම වැඩක් නෑ මේ භාවනා කරන පිළිසකට මේ වගේ දෙයක් අවශ්‍යලා බණවන් බර නෙවෙයි නෙමෙයි අනික සාමාන්‍ය ලෝක සාමාන්‍ය සිද්ධි. නමුත් ඒ වෙනුවට ධර්මචන් වහන්සේ අපිට ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා අපිට මේ ලෝකෙ මේ තරම් අසාධාරණව මේ තරම් අධාර්මිකව මේ මානවයා කලඹවලා මානව මනස අසහනයටපත් කරලා මානසික ආතතියටපත් කරලා මිනිස්සු නිකන් හොල්මන් කරවලා රූකඩ පාටපත් කරලා මේ කරන පාලන තන්ත්‍රයේ කොච්චර බලවත් වුණත් කොච්චර ජාත්‍යන්තර වශයෙන් තහවුරු වුණත් බුදුරජාණන්සේ කියාපු දේශනා කරපු ඒ ධර්ම ආරක්ෂාවට උල්ලංඝනක් වදින්නේ ධර්ම ආරක්ෂාව තියෙනවා නම් ඔය මොන જાති තිබ්බත් එන් කිසිම බාධාවක් වෙන්නේ නැහැ. අපි ඊයේ සීලේ වශයෙන් සීල ආරක්ෂා ලබා ගන්න හැටි, සමාධි වශයෙන් සමාධි ආරක්ෂා ලබා ගන්න හැටි, ප්‍රඥා භාවනා වශයෙන් ප්‍රඥා ආරක්ෂා ලබා ගැනීම සඳහා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් සර්වත්‍යසිතාමත් ලසන පද්ධතියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි එවැනි දේවල් වලින් අයින් වෙලා ඔය සමාජ ආරක්ෂාව පිළිබඳ දේශපාලනඥයන් විසින් රාජ්‍ය නායකයන් විසින් දෙන ආරක්ෂාව ගැන බලාපොරොත්තු වෙනවනම් අපිට කෙලවර වෙන්න වෙන්නේ දණ්ඩා දාන, සත්තා දාන, කලා විග්‍රහ විවාද කියන විදිහට දඬු මුගුරු ගණ්ඩායි, ආයුධ ගණ්ඩායි, කලහ කරන්නයි, එහෙම නැත්නම් විරෝධතා ව්‍යාපාර කරන්නයි විවාද කරන්නේ. රණ්ඩු සරුවල් කරන්නයි. ඉතින් ඒකට අද අපේ දෙවෙනි પરම්පරාව හොඳට මෙහෙම වෙලා තියෙන්නේ. හැම වෙලාවෙම ඉන්නේ ඔන්න කලහ විවාද විග්‍රහ මට්ටමේ. ඉතින් ඒ දිනකට යම් කිසි කෙනෙකුට ඒ අවුරුදු 2000 කණේ ඉස්සල්ලා සර්වචනාසේ දේශනා කරපු ඒ ධර්මය සීල වශයෙන් සමාධි වශයෙන් ප්‍රඥා වශයෙන් භාවනා කරගෙන යන්න පුළුවන් නම් ඒකෙදී මම මේ භාවනා කියන වචනේ හරිය කැමැති ප්‍රතිස්ථාපනය කරන්න සතිපට්ඨානෙට නැත්නම් සතියට සතිය වඩ아가න යන්න පුළුවන් නම් ඒ කෙනාට ඇති වෙන ඒ ආරක්ෂාව කල් ගියයි කියලා බුද්ධ ශාසනය කල් ගියයි කියලා අඩුපාඩුවක් මොනවත් නැහැ පූර්ණ ආරක්ෂාව තියෙනවා. ඒ සඳහා දේශනාවේ විවිධ ක්‍රම සඳහන් වෙලා තියෙනවා. කෙසේ නමුත් මගේ ජීවිතයේ මගේ සොයා බැලීමකට ලක් වෙච්ච චෛතසිකය තමයි සතිය. ඒ නිසා ඒ සතිය වඩ아가න දිගින් දිගට යන්න පටන් අරගත්තොත් අපිට පේන්න පටන් අර ගන්නවා මේ මෑත කාලේදී මේ ආරක්ෂා ප්‍රශ්නයක් මතුනා නෙවෙයි කෙලස් තියෙන හැම වෙලාවෙම ආරක්ෂා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේගේ සාසනික වචන හැටියට බලන කියන්නේ බය කියන්නේ කෙලස් වලට තමයි. යම් කිසි කෙනෙකුට මොන විදිහකින් හරි බයක් තියෙනවා නම් එයාට කෙලස් තියෙනවා. කෙලස් තියෙන කෙනාට බය තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා කැලේ ඉන්න කේස සිංහ රාජයාට කවදාකවත් බයක් නැහැ. මොකද එයා තමයි ඒකේ නායකයෙක් නිසා එයාට බයක් නැහැ. වගේම සපොච්චන්නාංශයට කිසිම දාසක මොන විදිහකවත් බයක් නැහැ. ඒ ඒ ක්‍රමය සපොච්චන්නාංශ හොයාගත්ත ක්‍රමය තමයි අරියත් මාර්ගයේ හරහා උත්සාහ කරන්නේ කාටවත් ලබලා දෙන්න. ඉතින් ගොඩ දෙනෙක් අතර මොයි 2500 බුද්ධ ජාති ඉස්සලෑම ඔක්කොරන්න බැරි වැඩ මේ කාලේ වක යෝජනයක් නැතිවට කියලා අපි ඒක හැමක් පෙට්ටියට දාලා පැත්තකට කරලා තිබ්බා. මොකද මේ කාලේ rahat වෙන්න බෑ. මේ කාලේ වගේ ප්‍රතිපදා පුරන්න බෑ කියන එක ඒ ජන විඥානය ඇතුළට ගිහිලා තිබුණා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ මලියදේව මහ රහතන් වහන්සේ වැඩ හිටපු මේ කටාරංගල කටාරංගල මේ විහාරයට කියන්නේ මේ වට්ටාරම වට්ටාරමට වැන්දෙපු කොහොමද අපි අන්තිම රහතන් වහන්සේ හිටපු තැන. ඊට පස්සේ රහතන් වහන්සේලා නැහැ ලංකාවේ රහතන් වහන්සේලාට මිනි පිටියට ඇනේ ගහපු ඇනේ තමයි වත්තාරම කියන්නේ ඊට පස්සේ රහතන් වහන්සේලා නැහැ අපි ඒ තරම් ලෝකෙට විහිලච්ඡා නැතුව කියාපෑවා ලාංකිකයා අන්තිම රහතන් වහන්සේට පන්සලට වදිනවා කියන ලෝක බෞද්ධය hina වෙන්න පටන් අරගත්ත අනික් මිනිස්සු මේ බුද්ධාම කියන්නේ සජීවී ආගමක් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් එකක් බව ප්‍රසිද්ධ කරද්දී ඒක ගැන පුරසාරම් කරන මේ සක්‍රසිරින් පිරිසි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ කට්ටිය වටාරය යනවා. මොකද ඒ අන්තිම රහතන් වහන්සේ හිටපු දැන්න වැඳලා හරි කමන්නේ පින් ටිකක් කරගන්න. මේ පරිසරය දැන් අඳ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වීම අපිට බලන්න වෙන්නේ බොහොම ප්‍රායෝගික පැත්තෙන් රහත් වීම අපේ හිතමු දැනට අපි අපේ પરමාර්ථය වශයෙන් තියාගත්තට ඒ යන පෙතේ මේ සතිපට්ඨාන මාර්ගයේ වැඩ කරනකොට අපිට කොච්චරක් සතිය වැඩෙන්න වැඩෙන්න ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ දුරවන් වෙලා අසහනයේ තියෙන ප්‍රශ්නේ අයින් වෙලා බය පිළිබඳ තියෙන ප්‍රශ්නේ අයින් වෙලා එnde එnde එnde ධර්ම ආරක්ෂාවක් පැටේනවාද කියලා බැලුවොත් ඒක අද අවුරුදු 30ක් 40ක් අද ඉන්න પરම්පරාව සමහරක් අච්චු උත්සාහ කරලා අත්දකලා තියෙන දෙයක්. ඒකයි ඊයේ ධර්මදේශාදුව මතක් කරේ සතිය තියෙනවා නම් ඒ සතිය ආරක්ෂාව ඒකාරක්කෝ කියන වචනේ සර්වඥ සඳහන් කරන පසුකන්න ආචාර්යවරු ඒක සත්‍යමත් හිතේ ලක්ෂණයක් විදිහට පෙන්නලා කියනවා යාට අරසාවක් වටේන්න පටන් ගන්නවා. කෙලෙසාර කෙලෙසලින් తాවකාලිකව දුරුවන් කිරීමේ අරසාවක් වටේන්න පටන් ගන්නවා. ඒක කියනවා ඔය සතර සම්‍යක්ප්‍රදාන වීර්ය ගැන කතා කරනකොට වීර්ය චෛතසිකය හිතට කෙලෙස් නොයෙන්ද වැට කඩළු බැඳගෙන අටතාව බැඳගෙන හිත ආර්ශකල වෙනවා. ඒතර සතිය ඒ වෙනකොටත් හිතට ඇවිල්ලා තියෙන කෙලෙස් ඔත්තු බලලා අල්ලගෙන එළියට ගන්න උත්සාහ කරනවා. ඒකට මේ වීර්යය සතියයි දෙක එකතු වුණාට පස්සේ අපිට චිත්තසංතානයේ යම් චිත්තක්ෂණයක යම් අවස්ථාවක යම් ක්ෂණයක කෙලෙස් වලින් දුරු කරලා තියාගෙන ඉන්න පුළුවන් කියලා උත්සාහ කරලා දවසක් අත්දැක ගන්න පුළුවන්. ඒක වුණත් අර ඊ මතක් කරපු විදිහට කෙනෙකුට වැටෙන්න නම් එවැනි නික්ලේශී චිත්තක්ෂණ එහෙම නැත්නම් නික්තේසි විඥාන ස්රෝතය චිත්තක්ෂණ ගානක් යන්න ඕනේ යනකොට තමයි කෙනෙකුට තේරෙන්න පටන් අරගන්නේ මගේ හිත දැනට ඒකේ පවතිච්ච චිත්තක්ෂණ හරහා මට රාගෙන් ද්වේෂයෙන් මොහෙන් පටලවිලක් නැහැ මට වෙන දේ වෙන හැටියට දැන් මම මූණ දීලා තියෙන අසවල් දෙයට කියලා බලන්න පුළුවන් ගැටයක් ලැබෙනවා ඉතින් එහෙම ලැබෙන වෙලාව එනකොට භවනාදී යම් සතියක් සමාධියක් කොට නැගීගෙන එනකොට ඒ යෝගාවචරය ඒ සමාධිය ඇති කරන්න ගත්ත අරමුණත් එක බොහෝම සුවත වෙලා මුණට මුණ දාලා උත්සන්න ආසන්න වෙන්න පටන් ගන්නවා. ඒ උත්සන්න ආසන්න වේගනේ එනකොට ඒ අරමුණේ පුදුමාකාර පිපිරියාසයක් පිපරිණාමයක් පරිණාමයක් රූපාන්තරණයක් සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් කියනනම් නිකන් අපි ඈතින් කොම්මන් වෙලාවක යනකොට ඈතින් යන කූඹි රෑනක් හරි කඩි රෑනක් හරි දුරේ ඉඳලා ආවට ගියාට බැලුවොත් දෙන්නේ කෝටුවක් කටලා තියෙනවා ලණුවක් වටලා තියෙනවා නැත්නම් සර්පෙක් යනවා වගේ පේනවා. නමුත් ඒක ටිකක් ලං වෙලා බැලුවොත් නන්දු වෙලා බැලුවොත් එතන පේනවා එහෙම මැරිච්ච කෝටුවක් අත්ලනුවක් අත්නේ දැන් නලියන ගතියක් තියෙනවා. තවත් හොඳට ලං වෙලා බැලුවොත් වෙන එතන කුඹිය අපිට පස්සේ කුඹිය යනවා මිසක ලණුවක් නැහැ කෝටුවක් නැහැ. ඇතිලා බලනවා වගේ නෙවෙයි ලංගලා බලනකොට. ඒ වගේ තමයි මේ සතිය අපේ චිත්තසංතානයේට ආරක්ෂාව දීගෙන එනකොට ඒ ආරක්ෂාව වැඩෙනකොට ඒ භාවනාව සඳහා ඉදිරිපත් කරගත් අරමුණේ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒක නිසා විපස්සනා කරන යෝගාවචරයා උත්සාහ කරන්නේ එකම අරමුණක් දිහා බොහෝ වෙලා බලන ඉඳලා ඒ අරමුණ පුළුවන් තරම් සමීප වෙලා කිට්ටු වෙලා ඒ අරමුණේ විපරිණාමය බලන ඉන්නකොට ඉන්නකොට තියෙන වෙනස්කම තමන්ගේ නිරීක්ෂණ ශක්තියේ දක්ෂකම විදිහට හලකනවා. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයේ උනත් සමීප වෙලා උත්සන්න බලනකොට ඒක ආස්වාසක ඇතුලේ ආස්වාස කීපයක් තියෙනවා වගේ දහහක් හමාරක් තියෙනවා වගේ ප්‍රසවාසයේ තුරත් ගොඩක් තියෙනවා වගේ ඒක ඇතුලේ වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මේ සිද්ධ වීම පටන් ගන්න යනකොට අරමුණත් එක්ක සමීපස්ත වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ අරමුණ මේ හිත භාවනා කරන හිත අරමුණෙන් පිටපණින්නෙත් නැහැ අරමුණෙන් පිට ශබ්ද වේදනා හිතිරුණට කැළඹෙන්නෙත් නැහැ මේ අරමුණත් එක්ක සමීප වෙගෙන යනකොට මේ අරමුණේ ඇති වෙන විපරිණාමය නිසා මුක දෙනකොට බනහක් නැති කෙනෙකුට ලෑස්තිච නැති වෙනකොට භාවනාමය වශයෙන් බයක් ඇති වෙනවා ඒක කියනවා ධම්මොද්දච්චය කියලා භාවනාව හරියනවා සතිය වැඩෙනවා. සමාධිය වැඩෙනවා. නමුත් මේ බලාන හිටපු අරමුණ විපරිණාමයකටපත් වෙනවා. විපල්ලාසන වෙනස්කම් වලටපත් වෙනවා. පරිණාමයකටපත් වෙනවා. ඒක අහලා නැත්නම් දන්නේ නැත්නම් අරමුණේ මේ වෙනස් වීම නිසා ඒක නාට හිතෙනවා මේ බලාන හිටපු අරමුණේ ඉස්සර තුන් ලකුණු දැන් දැක්කන්ට නැහැ. එක්ක සතිය වෙන්නේ කියලා එහෙම නැත්නම් සමාධිය කැඩිලයි කියලා තමන්ගේ භාවනා පිළිබඳ සැක ඇති කිරීම හරහා අනිශ්චිතතාවයක් බියක් එහෙම නැත්නම් අනාරක්ෂාවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බනහපු ලෑස්තිලා ගිය කෙනාට නම් ඇත්තටම සතුටු වෙන්න කාරණාවක්. නමුත් බනහපු ලෑස්තිලා නොගිය කෙනාට බොහෝ විට බයක් අනාරක්ෂාවක් ඇති කරනවා. ඒක නිසා මේ ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් මේ මමතාන් සුද්ධ කිරීම හරහා තමයි කෙනෙක් තමන් භාවනා කරනකොට තමන් නිරීක්ෂණය කරන අරමුණ මොනට මොන දාලා ඉන්න පුළුවන් වුණාද බලාගෙන ඉන්නකොට අරමුණට මොකද වෙන්නේ අරමුණේ දිගට වෙන පරිණාමය විස්තර කරන්න පුළුවන් නම් ඒකේ නතර තේරෙන පටන් අර ගන්නවා මේ ආරක්ෂාව වැඩි වෙන්න වැඩි වෙන්න සතිය ආරක්ෂාව සතියේ ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අරමුණ ගොරෝසු තැන ඉඳලා ශියුම් තැනකට ගිහිල්ලා ශියුම් තැනින් අතිසූක්ෂම තැනකට එන්නේ එන්නේ එන්නේ ගෙවන් වෙන ගතියක් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් නොදන්න කෙනා හිතන්නේ මේ ආරමුණ ගෙවන් වෙනකොට මගේ සත්‍ය කැඩිලා සමාජය කැඩිලා කියලා හිතේ නුහුරු බියක් නුහුරු අනාරක්ෂාවක් ඇති වෙන පටන් අර ගන්නවා ඒ නිසා සර්වචන් වහන්සේ දේශනා කළ තියෙන මේ භාවනා කරනකොට එහෙම ධම්මුද්දච්චයක් පහළ වෙනවා හිතම සැක පහළ කර ගන්නවා ඒ නිසා ඒක දන්න කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මට මෙන්න මේ අරමුණ දිහා බලනකොට මෙන්න මේ මේ විදිහට අරමුණේ විපරිණාම සිද්ධ වෙනවා වෙනස් වෙනවා කියලා ප්‍රකාශ කෙරුවොත් අන්න කියන කෙනෙක් නම් ඒක කියලා දෙනවා මේ සතිය වැඩෙනකොට ඒ අරමුණේ සම්මුති ස්ථානයේ ඉඳලා තරමුණ ක්‍රමයෙන් පරමාර්ථ පැත්තට වෙනස් වීම වගේක් වෙනවා. අන්නේ වෙනස් වීම වෙන්න වෙන්න සිද්ධ වෙන්නේ ඒක ආනාපාන සති භාවනා කියනකොට නම් කෙලින්ම අටවචාන් වංශය සඳහන් කරනවා අරමුණේ ගවන් වීම. අරමුණ ගවන් වෙන්න පටන් ගන්නවා. ඒක කියලා එතනම සඳහන් කරනවා හැම වෙන අනික් අරමුණු සමාධි අරමුණු භාවනා කරන්න කරන්න කරන්න ලොකු වෙනවා සමීප වෙනවා උත්සන්න වෙනවා ආනාපාන විතරක් භාවනා කරන්න කරන්න දෙවෙනවා අල්ලගන්න බැරි වෙනවා සියුම් සූක්ෂම තත්ත්වයටපත් වෙනවා එimhe වෙන්න වෙන්න වෙන්න සතිය කඩා ගන්න තු යනවනම් සතිය එන්නේ එන්නේ බලවත් වෙනවා සතිය එන්නේ එන්නේ කාර්යක්ෂම වෙනවා සතිය එන්නේ එන්නේ උත්සන්න ආසන්න භාවයටපත් වෙනවා එහෙම ගිහිල්ලා අපි හිතමු දවසක අස්පනා පිට දැක දැක දන දන මේ ආසර් ප්‍රසස්සේ දැන ගන්න බැරි දැක ගන්න බැරි අරමුණු කරන්න බැරි නිමිත්තක් ගන්න බැරි තැනටපත් වුණා නම් එතනදී රහත් බවට පත් වෙලා නැති වුණාට තාම නිවනට ගියේ නැතුවට යෝගාවචරයට ජීවිතේ පළවෙනි වතාවට මේ කය හා සම්බන්ධ රූප හා සම්බන්ධ ජීවන් කිරීම හරහා ලොකු ආරක්ෂක ස්ථානයක අත්දැකීමක් ලැබෙනවා. ඒක සාමාන්‍ය සත්පට්ඨාන සූත්‍රය හෝ ආනාපානසති සූත්‍රය බලන තියෙන පස්සම්බය කාය සංකාරං අසසි සාමිච්ච සික්කති පස්සම්බය කාය සංකාරං පස්සසි සාමිච්ච සික්කති ආස්වාස්වාස නැමැති මේ කාය සංස්කාර සංසිතුමින් සංසිතුමින් හුස්ම ගන්න. අන්නේම හොඳට හුස්ම ගන්නකොට යෝගාවචරයට මේ කයෙන් සමුගන්න ගතියක්. ඒ නැත්තම් මේ ඈ කන දිවනාසය කය කියන ඉඳුරන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වලින් සමුගෙන විඥාණය අනින්තිය ඉන්ද්‍රිය ප්‍රතිපත්තව තිබුණු විඥාණය ඊට වැඩිය ඇතුළත ගැඹුර තියෙන නිර්මල වූ නික්ලේශී වූ ඉන්ද්‍රිය ප්‍රතිපද නැති තැනකට යනවා. අන්න එතන ගියාට පස්සේ ඒ යෝගාවචරයට භාවනා කළ යුතුයි භාවනාවට ප්‍රයෝග කළ යුතුයි භාවනාවට මෙහෙවිය යුතුයි කියන සියලු ප්‍රයෝග සියලු මෙහෙවීම් අතහැරලා ආමිෂ සුඛේ වෙනුවට නිර්ආමිෂ සුඛය හරියට දන්නවනම් එතනදී ලබා ගන්න පුළුවන් එතනදී හම්බ වෙන ඒ ආරක්ෂාව යෝගාවචරයට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඒ මට්ටමට භාවනාව සතිය දියුණු කරලා තියෙනවා නම් ඒ හොඳටම ආස්වාද ප්‍රසවාසය ගෙවම් කරලා කලබල කරගන්න නැතුව හිත අවශ්‍ය ගන්න නැතුව සැක බෝ කරගන්න නැතුව හිටියොත් අන්‍ය ආරක්ෂාව දැනෙන්නේ කොහොමද? Tamanට තේරෙන පටන් ගන්නවා ඉන් එහාට භාවනා කළ යුත්තක් නැහැ. මොනවා කරුවත් මේ තියෙන කැවිසන එක වෙන්නේ. නමුත් භාවනාවට එහෙම ඇති වෙච්ච ඒ විස්රාමය හරහා යන්න ගත්තොත් ජීවිතයේ පළවෙනි වතාවට සම්පatti කරගතියක් සන්තුෂ්ටි කරගතියක් තේරෙන්න පටන් ගන්නවා ඒකට කියනවා සාධන සම්පත්තිය කියලා. අන්න ඒකින්ද ගියාට පස්සේ යෝගාවචරය ඒ සාසන සම්පත්තිය තමන් මුළු ජීවිතේම සංසාරෙම උපයා ගන්නලද වටිනාම වස්තුව වශයෙන් දිගට පවත්තලා පතුරවලා හැම ඉරියව්වෙම වගේ ගන්න පුරුදු කරගත්තොත් ඒ යෝගාවචරයට කල්යන්න යන්න යන්න යන්න තේරෙන්න පටන් අර ගන්නවා ඒ ආනාපාන ජීවම් කරලා ඇති කරගත්ත ඒ සූක්ෂමතාවේදී මොනම විදියකටවත් අසහනයක් එන්නේ මොනම විදියකටත් මානසික ආතතියක් එන්නේ සියල්ලම සබහා සිද්ධයි තමන්න තියෙන එක දිහා බලාගෙන ඉන්න එක විතරයි ඉතින් ඒ නිසා තීරණ පටන් අර ගන්නවා අර උපන්දා සිට කරපු බව නැත වරක් නැන්දොත් කැලණිය කිව්වා වගේ ජීවිත ඉස්සල්ලාම වතාවට තේරුම් අරගන්නවා සියලු පව් හොදලා ඇරිය ගතියක් එන්න පටන් ගන්නවා. හුඟ මම මේ ටික මෙච්චර විස්තර කරන්නේ මොකද භාවනා කරලා මේ මට්ටමට ආපු හුඟ දෙනේ මේක මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන සත්‍ය ආරක්ෂාව කියලා දන්නේ නැතුව එහෙ නැත්නම් මේ සීල සමාධි ප්‍රඥාවල සූරභාවය හරහා ළඟා කරගත්ත එකක් බව දන්නේ නැතුව මේ தත්ත්වයට ආවට පස්සේ එක්ක සැක කරනවා එක්ක මේකට එක එක අදහස් ගන්න හදනවා එහෙම නැත්නම් අර පෑදීතියට බොරදී එකතු කරගන්න හදනවා එතකොට මේ යෝගාචරයට අර ලැබෙන ලද්දා මුදානේ පුති මුංජමානාටි වගේ මේ නොමිලේ ලැබෙන මේ නිව ඒ සාන්තිකර භාවයේ අත්විඳින්නත් බැරි වෙනවා නිසා යෝගාවචරය එක දන්නවනම් තේරෙන පටන් අර ගන්නවා ධර්මයේ හරහා ලැබෙන මේ අරසාව කවදාකවත් ආවුද ගැනීම දන්න මොකද ගැනීම කලහ විවාද මොනම දෙයක්වත් නැහැ. බාහිරින් නෙවෙයි ආරසාව ඇති වෙන්නේ ඇතුළතින් ඒ ආරසාව ලැබෙන්නේ ඒ Tamanට ලැබෙන ඒ විවේකය මොන්නම කෙනෙකුටත් හොරකම් කරන්න බෑ. මොනම කෙනෙකුටවත් කියන්න බෑ මේ ඊට පස්සේ ඔබට මම දෙන්න යන්න දෙන්නේ නැහැ. මම ඔබේ විවිධ නැති කරනවා කියලා මොනම කෙනෙකුටවත් ඒකට අභියෝග කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි එතෙන්ට මේ භාවනා උපක්‍රමෙන් එතෙන්ට යන්න අසවල් කෙනායක මට වළක්වන්න පුළුවන් කියලා జగතිකුත් ලෝකේ නැහැ. ඒ නිසා මේ සතිය ගැන විස්තර කරනකොට විශේෂයෙන්ම ওই බටහිර ලෝකවල තියෙන විකාර ගැන කතා කරපු එක මේ විචකයක් සඳහන් කරනවා සතිය කිසිම කෙනෙකුගේ අධිකාරී ශක්තියක් අතර යට කරන්න බෑ. සතිය කරන්න පුළුවන් සියන්නිකාය නායකහඳුගේ චර්ත සාධිකයක් තියෙන කෙනාට විතරයි කියලා නෑ. බුද්ධ ශාසන මාත්‍යයේ රෙජිස්ටර් වෙකාට විතරයි සතිය ලබන්න පුළුවන් කියලා එකක් නැහැ. මෙහා බුද්ධ ආගම් කාර්යයක් කියලා ඔප්පන්න සාධකයේ තියෙන්න ඕන කියලා එකක් නැහැ. ඒ නිසා මේ බුදුසයන් වහන්සේ පෙන්වන මේ ආරස්සාව මේක නිවට නෙවෙයි නමුත් නිවනට ඔක්කට මධ්‍ය ප්‍රතිපදාවර කිට්ටු කරලා පො තත්ත්වයක් තියෙන්නේ ආන්න ඒක තේරුම් අරගෙන යම් කිසි කෙනෙක් ඒක තමන්ගේ ජීවිතයක කිට්ටු කරගෙන ජීවන රටාවට සම්බන්ධ කරගන්න පටන් අරගත්තොත් ඒ කෙනාට මේ මුළු ලෝකෙම ත්‍රස්ත වෙලා බය වෙලා අසල්ගේ කොහරකම් කිය දවසක කෝරසිතින් ඉන්නේ තමගේ වෙරක කියලා නැටුවට තමන්ට ඕනේ ආරක්ෂාව තමන්ව තියෙන බව සීල සමාධි ප්‍රඥා කියන තුනේ තියෙන බව අප්‍රමාදය හරහා ගන්න පුළුවන් බව තේරුම් ගත්තට පස්සේ ඒ මනුස්සයාට සදාතනික පැවතිච්ච ප්‍රශ්නයකට උත්තර හම් වෙනවා මගේ ජීවන රටාව කෙසේ විය යුතුද අපි ජීවන රටාව වෙන්න ඕනේ ඊට පස්සේ මේ ධර්මයෙන් ලැබෙන ආරස්සාව වඩා වර්ධනය වෙන තැනට භාවිත බහුලීකත කරන තැනට හැඩගස්වා ගන්න එකයි යාට කරන්න තියෙන්නේ එතකොට එයා දන්නවා මේ සැපත කියන එක මනුස්සයා හෙව්වට ඇහැ කන දේව නාමයේ හරහා රූප ශබ්ද ගන්ධ රස හරහා ඒක තිරසං හා සමාන සැපයක්. මෙතනදී හම්බෙන මේ ශාසන සම්පත්‍ති කර සැපය කවවම කවදාකවත් ඇහැකට රූපයක් පේන තාක්කල් ලැබෙන්නෙම නැහැ. කාණ්ඩ සත්‍යයක් කියලා ඒක බුද්ධි විදිනකම් මේ විවේකේ කවදාකවත් ලැබෙන්නේ නැහැ. නාසය ගඳ කය ක්‍රියාත්මක වෙනකම් කවදාකවත් නෙකලා. උදිත් ප්‍රශ්නයක් ආවද එහෙනම් පොට්ට වෙච්චාම මේකට යන්න ලේසියිද කියලා. අන්ධ වෙච්චාම බීරි වෙච්චාම යන්න පුළුවන්ද? නාසයේ දිව කය කොර වෙච්චාම යන්න පුළුවන්ද කියලා. ඇත්තදම කියනවා නම් ඇහැ පොට්ට වුණා නම් බන ටිකක්වත් අහන්න වෙන්නේ. මොකද තද හීනමානයක් ගන්නවා. ඒ මනසට මුළු ජීවිතේම තියෙන තද හීනමානයක්. එයා අභෞවිය පුද්ගලෙක් පාටපත් වෙනවා. කන ඇහෙන්නේ නැත්තම් නාසයේ දිව කය වැඩ කරන්නේ නැත්තම් මම අර නිලඹින්න කාලේ හම්බුණා පාසක හාමුදුරු කෙනෙක් ඇතුළට මං කීයා. ඒ හාමුදුරුවෝ ඇත්තක පේන්නේ. ඉතින් පස්සේ ටික දවසක් මම උදව් කරලා හොයාගෙන ආවා නිල්ලම. ආපෙලද මම කණාගල්ලාගෙන ගියා මේ පල්ලෙහා හිටන පා. වැසිකිළියට යන්න. මේ ගියාට පස්සේ ඉතින් යාමුදුරෝ අතපය හොදන්න එළියට කම්මන් ඉතලා මේ එළියේ ඉතලා මම අනේ යාමුදුරනේ උපාසාරි පින්වන්තයි මේ ඇස් දෙකෙන් දවසකට ඔබ වෙන කෙලස් ප්‍රහණේ දන්නවනම් අන්ධ වෙච්ච නිසා ඔබන්ට හරීම වාසනාවන්තයි. හොඳටම මම ගල්ලිලන්දාරි වයස මගේ. ඉතින් ඒ කාලේ මම දන්නවා එහෙන් කොච්චර කලේ සුපතිනවද කියලා. කරන්නේමත් ඒකටමනේ අපි මේ පොහොර හොයන්නේ. ඒකට ඒ හඳුර වෙනවා හත්යන්නේ මේ ස්ථානයේ යට වැඩේ එච්චර සෙල්ලම් නෙවෙයි කියලා. මම ඇයි කියලා. මේ ඇස් වහා කරන ඇප් පේන්න දෙනකොට පස්සේ කරපු සෙල්ලම් ටික ආයෙ එළියට එනවා ඉඳලා හිතේ. කෙලි ගහලා පුළුවන් කාර්ය කරපුවා එන්න පටන් ගත්තාම ඇහෙන් පේනට වැඩිය හොඳට පේනවා. ඒ නිසා ඇහ බොට්ට කරාට වැඩේ හරියන්නේ නැහැ. අර ලයිබ්‍රරි ෂොට්ස් එනවනේ. ඒ වගේ මැගසින් එක රන් කරනවා. අලුත් තොරතුරු නැති වුණාට පරණ වෙයි නෑ. අහන ඇච්චමත් වගේ තමයි. ඒ හැමදෙර සෑහඳුර යනකම් මේ මුද්‍රණ මුද්‍රණ මුද්‍රණාලය පාවිච්චි කරපු මර්ධානේ නම්බර 10 කොළඹ ජීවත් වෙච්ච ආමුගෙන තරුණ වයසේදී ඉතින් කියන්නේ ඉතිපත් ඒර පේන්න පටන් ගන්නවා කියන. නමුත් මෙතන මේ තියෙන මේ බුදුසජාණන්සේ පෙන්වන මේ මධ්‍යම මැද තැන තියෙන මේ ආරස්සාවේදී හුන්නටම ඇහැ තියෙන්න ඕනේ. හොඳටම රූප පේන්න ඕනේ. නමුත් එතුමා හෝ එතුමිය පොට්ටෙක් වගේ එයින් පෙන්න ඕනේ. හොඳටම කන් තියෙන්න ඕන. හොඳම ලස්සන මිහිරි සද්ද ඇහෙන්න ඕනේ. නමුත් මේ සද්දවලට බීරෙක් වගේ හැසිරෙන්න හික්මෙන්න ඕනේ. නාසයට, දිවට, කයට ගන්ධ රස පහස හොඳටම ලැබෙන්න ඕනේ. ඒක ලැබුණට මුත මුතය කියලා කියන්නේ තුනටම හරියට නිකන් නාසිර ගඳ දැනෙන්නේ නැති, ජීවිත රස දැනෙන්නේ නැති, කය පැත්ත අංශභාග වුණා වගේ වට කටයුතු කරන්න පුළුවන් නම් හිතා ගන්න කොහොම සතියක්ද කියලා. ඒ වගේම තමයි ඉදිරි පිට සංයුත රසාධාරණයක් සිද්ධ වෙනවා. තමයි ඉදිරි පිට දුර්වල පහර දෙනවා. තමයි ඉදිරි පිට කටයුතු සිද්ධ වෙනවා. නමුත් හොඳටම එහෙම නැත්තම් කවුරු හරි අත දාන්න හදනවා ගින්න ගින්නකට. තමයි දන්න මේ අත දාගෙන පුච්ච ගන්නයි කියලා. නමුත් මෝඩෙක් වගේ බලන් ඉන්න පුළුවන්. මුතුමැද කිව්වට කරන්නේ කොච්චර කිව්වක්වත් අහන්නේ නැහැ. ඒ නිසා තමයි දන්නවා මේකට පෙට්‍රල් පුච්ච ගන්නවට වැඩිය බලාගෙන ඉන්න. දැන් බැහැරට වැටිච්ච මිනිස්සුෙකුට කොහොම නේ ඔළුවෙන් හිටගෙන කිව්වා මේ අපේ කරන්න එපයි කියලා හොඳයි yes sir කියලා ගියාට මොකද යා කරන්නේ කොහොමද? අන්තිමට මේ කොන්ත්‍රාත් ගත්තොත් එහෙම වෙන්නේ මොකද? ඒ මිනිස්සුන්ට බාර කරගන්න හම්බෙන්නේ. ඒ වගේදී පඤ්ඤාවා පඤ්ඤාවාස යතා මූගෝ ප්‍රඥාව හුදුර තිබුණාට මොණෙක් වගේ හැසිරෙන්න ඉගෙන ගන්න කියලා. මේ කය හැම හැකියාවක්ම තිබුණාට මලමිණියක් සීඳගෙන අර ලැබිච්ච අරසාව ඉතුරු කරගන්න කියන එකතු කරගන්නයි කියන ආශා කරගන්න. ඉතින් ඊට පස්සේ මේ මිනිස්යාට මේ යම් ආකාරයකට භාවනා කරලා ආනපන සතියක් කරලා ආනපනේ තරමට හොඳට සියුම් කරලා සූක්ෂම කරලා අරමුණු කරන්න බැරි තරමට නිමිත්තක් ගන්න බැරි තරමට ගියාට පස්සේ ඇත්තටම හම් වෙන්නේ සීමාන්තික ලෝකයක්. මොනම දෙයකින්වත් සීමාවක් නැති ලෝකයක් මේ මම මේ මම නොවේ කියලා ભેදයක් ඇත්තෙත් නැහැ නඩත්තු කරන්න දෙයක්වත් නැහැ ආන ඒකේ මේ තියෙන ආරස්සාව දන්නවනම් ඒකේ නඩ තේරේ මේ ලෝකයා මෙවැනි manussත්වයේ ඇතුළත බැදීම හරහා ආර්ය පරිශ්‍රණය හරහා මේ හා ළඟා කරගත හැකි මේ ආනි ආරස්සාවක් තියෙද්දී බාහිර පරිශ්‍රණ කරලා අනාර්ය පරිශ්‍රණ කරලා පවුලට අරස්සාව කියලා ජාතිට අරස්සාව කියලා ආගමට අරස්සාව කියලා මේ විදිහට දණ්ඩා දාන සත්තා දාන කලා විග්‍රහ විවාද කරන ලෝකයේ මේ සතියෙන් ලැබෙන මේ සාන්තිය මොන්නතරම් වටිනවද කියලා. හැබැයි එකක් තියෙනවා පැහැදිලිව කියන්න පුළුවන් මේ ලැබෙන සාන්තිය ලැබෙන්නේ එකම එක උපමානක මම දැන් මෙතන කියලා. අපි කියලා මේක ගන්න බෑ. මේ චිත්තක්ෂණයේ මුළු අවුරුදු 10කට දෙන්නම් කියලා දික් කරන්නත් බෑ. ඒ ආරස්සාව මේ ලංකා පුරාම ඇති කරන්නම් කියලා කරන්නත් බෑ. ඒ කෙනාට ඒක නෑ බෑ කියන්නත් බෑ. ඉතින් ඒ නිසා ඒකට গুপ্ত ගතියක්. গুপ্ত කියන්නේ බෑ. ඒකට කියන්නේ ආගමික ගතියක් කියලා. ඒකට කියන්නේ ආධ්‍යාත්මික ගතියක් කියලා. ආන්නේ අරසාව තමන්ගේ ජීවිතයේ අත්දක ගන්නවා වගේම ඒක ඒකටයි මේ භාවනා කරන්නේ. ඒ භාවනා කරනකොට අතරමැදි Tamanට පැහැදිලිවම මේ අරසාව සැලසෙනවා ඒ නිසා සතිය යම් චිත්තක්ෂණයක වඩන්න පුරුදු නම් ඒ පුරුදු කරපු මුල ඉඳලම ඒ යෝගාචරයට තීරණ පටන් ගන්නවා සතිය අඛණ්ඩ නොවුනත් වඩන වඩන චිත්තක්ෂණයකදී මේ කියන අරසාවේ සුවඳ රසය තේරෙන්න පටන් ගන්නවා ඒක නිසා ඒක Tamanට වැටෙනවා එතන එනකම් දැනෙන තරමට එනකම් ගොඩාක් කාලයක් භාවනා කරන්න ඕනේ. භාවනා කරනකම් අර මේ නිලිගිරියක් කරකට වගේ හරි තිත්තයි. හරි පැංගිරි. මොනවටද මේ සතිය වඩන්නේ? අහවල් දෙයක්ද කියලා හිතනවා. මම කවදා හරි මෙතන ගිය දවසකට මම හිතන්නේ ඔක්කොම යන්න පුළුවන් කියලා ගියානම් ලොකු ජයග්‍රහණයක්. එතෙන්දි තීරණ පටන් අර ගන්නවා මේ මුළු ලෝකෙටම විසඳන්න බැරි. එහෙම නැත්නම් ජාත්‍යන්තර සමිති වලට විසඳන්න බැරි ආරස්සාව බුදුරජාණන්ජ අපිට කියලා දීලා තියෙනවා. ඒක ලබා ගන්න පුළුවන් මාර්ගයට කිසිම හානියක් කළත් නැහැ. තමන්ගේ ජීවිත සාක්ෂිය තියලා කරගෙන යන්න. ඒ නිසා එවැනි දෙයක් සාක්ෂාත් කරගත්ත කෙනෙක් නැත්නම් ළඟා කරගෙන ඒක හරියටම මෙන්න මේකයි මේක විපස්සනා භාවනාවේදී අපි කරන්නේ නිවන ගැන කතා කරනකොට දරුවචන්සේ කතා කරලා තියෙනවා අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා නිවන් දොරටු තුනක්. ඒකෙදි මේ නිමිත්ත කියන වචනේ තියෙන්නේ නිත්‍ය සංඥාවත් එක්ක. යමක් නිමිති කරන්න අඩුවාන චිත්තක්ෂණ දෙක තුනක් එක තියෙනවා. ඉතින් පටන් ගන්නේ නිමිත්තක් එක තමයි. මොකද අපි ජීවුම් නැති මනසකින් ආස්වාද ප්‍රසවාස නිමිති කරනවා. නමුත් ආස්වාද ප්‍රසවාසත් එක්ක භාවනා වඩාන වඩාන යනකොට නිමිත්තක් ගන්න බැරි තරමටම ආනාපානේ සූක්ෂම වෙනවා. ඊටාමත් කුඩා කුඩා කුඩා කුඩා අංශ වලට කැපලා ගියාට පස්සේ ඒක නිමිති කරගන්න බැරුව යනවා. ආන එතනදී අනිමිත්ත ස්වરૂපෙට යනවා. ඉතින් කාට හරි පුළුවන් නම් සතිය නිමිති පවත්තපු සතිය කලකොලොක්පම් කරගන්න නැතුව අනිමිත්තට යන්නේ. අරමුණේ පවත්වපු සතිය කලකොලොප්පන් වෙන්නේ නැතුව අනාරම්මන තත්ත්වයට ගෙනියන්නේ. සටහන් ආකාර දැකදක ගෙනිච්ච මේ භාවනාව කිසිම සටහනක් කිසිම ආකාරයක් නැති ඒ විවේක ස්ථාන ගියාට පස්සේ සතියට අභියෝග නොකර ඉන්න පුළුවන් වුණොත් ඒක ලොකු සම්පත්තියක්. ඒක ලොකු ඉදිච්ච ගතියක්. සන්තුෂ්ටි කරගතියක්. ඉතින් මම මේ භාවනා කරගෙන යනකොටත් ඒ වගේම විශේෂයෙන්ම මේ විදියට පිළිස හම්බ වෙලා භාවනා සම්බන්ධව වණ කියන්න ධර්ම සාකච්ඡා කරන්න ඉතිචිලා භාවනා කරනකොට මට තේරිච්ච දේ තමයි උඟ දෙනෙක් මෙතන ඉන්නවා මේක දන්නේ නැහැ. දෙනෙක් භාවනා මෙතන ගිහිල්ලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ හිතනවා භාවනා කරනකොට හරියට මේ රත්තරන් ගුලියක් හෝ එකක් අතර හම්බ වෙයි කියලා. එහෙම නැත්නම් අර හිතාගෙන දිවි ලෝකයක් හම්බ වෙයි. නැත්නම් ඉහළට යන රත්තරන් ඉනිමකක් හම්බ වෙයි. ඒක බලාගෙන මේ භාවනා කරා. භවනදී කරන්නේ මේ නිමිති මේ විකාර ටික ගෙවම් කරනවා කියන එක. එහෙම නැත්නම් අපි Nirodhe පැත්ත බලනවා කියන එක, ඡය කරන පැත්ත බලනවා කියන එක, වැය වෙන පැත්ත බලනවා කියන එක හේතු වල දෙන අමාරුම කොටස. ඒ තරම් අපි මේ භාවනා කරලා දෙයක් බලාපොරොත්තු මොකක් හරි ගෙදර ගෙනියන්න සාක්කුවේ දාගන්න. එහෙම නැත්නම් කරඩුවක තැම්පත් කරලා වඳින්න දෙයක් ඉල්ල ගන්න. අනිකට පෙන්න ඕ බලාපන් ඔබට නෑ මට නිවන තියෙනවා කියන්නේ. බම්බුවක් අබ්බේ. කවදා හරි එන්නේ ගෙවන පැත්ත ගෙනියම් කරන පැත්තට ගිය වෙලාවේදී එතනයි අරසාව තියෙන්නේ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා නිශ්චිතස චලිතං අනිශ්චිතස චලිතං නැති. ඔබ යමක් නිශ්චය කරගන්න යමකට හේතු වෙලා යමකින් නම්බු ලබන්න ගියොත් ඒකෙම තමයි ඔබට බය එන්නේ. ඉතින් තවට කම්පණය එන්නේ. මොනම දෙයකටත් හේතු වෙලා නැත්නම් කිසිම කම්පනයක් නැහැ. චරිතං අසති පසති යම් තැනක අපි අපි දේශපාලන ආරක්ෂාවක් දේශපාලනය කළා බලාපොරොත්තු දේශපාලනය හරහා ගන්න ගත්තොත් ඒකෙම තමයි බය. ආර්ථිකයෙන් ගන්න ගියොත් ආර්ථිකයෙන් තමයි බය. සමාජික තත්ත්වෙන් ගන්න ගියොත් ඒකෙම බය. ඒසාර දණිගොඩ ගෝපාලත් එක්ක ඉන්නකොට බුදුජානක වහන්සේට දණි ගෝපාල කතා කරලා කියනවා මගේ හරක් ඉන්නවා මට දරුවෝ ඉන්නවා ඒ නිසා හරක් ඊ වගේ වැස වෙලා. ගම් වතුර ගැලුවට බය වෙන දෙයක් නැහැ. උන් ගොඩ බිමේ ගත කරන්නේ දරුවෝ මට කී කරුවේ වයිෆ් මට නෝන මට කී කරුවේ. ඒ නිසා දරුවන් ඇති මිනිස් දරුවන්ගේ සරසෙනවා හරක් ඇති මිනිස්සු හරන්ගේ සරසෙනවා කියන කතාවක් මාරේ ඇවිල්ලා බුදුහාමර කතා කරා. බුදුහාමර කියන ඔබ දැනගනින් මාරයා හරක් ඇති එක හරක් නිසා කරනවා. දරුවෝ ඇති එක දරුවෝ නිසා කරනවා. දැනි ඔබට එතකොටයි තේරෙන්නේ මේ වචන කතා කරන බුදුහාමර කියලා. අපි මෙතෙක් කල ඉතින් ආරසාවට වෙනස් කරගන්නේ උත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති අක්කාය යතනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දර මගේ නාති මේ මේ මල්ලි කෙනෙක් හිටියා ඌට කියන්නේ බාල මල්ලි කියලා ඉතින් ඒ දවසක් අපි නැදයකට වෙච්චලාක ඌ බැඳලා මම බැඳලා නැහැ ඊට පස්සේ මොකක්ද අයියා උඹට කියලා දැන් මොකක්වත්ම නැහැ දරුවෙක් නැහැ වස්තුවක් නැත්තේ නැහැ ඊට පස්සේ මම කිව්වා හොඳයි ඒක මොන විදිහකින්වත් තේරුම් කරන්න බෑ ඌ දිනකට ඔබ මිනිහෙක් වෙන්න නම් ඔබට වස්තුව තියෙන්න මම දරුවෝ තියෙන්න. ඒ වගේ මං කිව්වා පුතාමත්ති ධනම්මත්ති ඉති බාලෝ යඤ්ඤති කියලා බාලමල්ලිට කිව්වා. එතකොට මොකක්ද ඒ තේරුම? කොහොමද දරුවෝ මට ඉන්නවා වස්තුව මට තියෙනවා කියලා බාලයෝ උඩන් උඩන් මරනවා. උඹත් උඩන් මරනවා. අත්තයි අත්නෝනන්ති තමන්ට තමන්වත් නැතිකොට මොන දරුවද මොන වස්තුවද කියලා. අර මෙහා පැත්තට උදියා ගත්තා. එහෙම නැතුණා නම් මට රෑ එක දෙක වෙනකන් පෙන්නලා දෙන්න වෙනවා මේ දරුවන් නැතිකම නිසා වස්තුව නැතිකම නිසා අසරණ වෙච්ච ඉතින්. ඇත්තටම කියනවනම් මේ බණ කියන්න කියන්න වටින්නේ මොකද මෙච්චර කල් කෙරුවේ ඕක තමයි. ඒක නිසා අපිට අන්තිමට ඉතුරුනේ මොකද්ද? ඔය කියන දණ්ඩා දාන, සත්තා දාන, කලා, විග්ඝහ, විවාද මේ සංඥා මුසාවාදා අනේකානම් පාවකානම් අසුරණම් ධම්මයි. ඉතින් අපිට හිතෙනවා මේ Tamanගේ අරසාව හොයන මේ අහිංසක ප්‍රයත්නය සාධාරණයි. මිනිස්සුන්ට තියෙන මූලික අයිතිවාසිකම් අපි ඒක හොයන වෙව්වට මොකද අපිට හම්බ වෙන්නේ මොකද්ද? මේ කලපලොප්පක්. රණ්ඩු සරුවල්. ඒ දිගින් දිගට යනවා. කදාකත් අපිට හිතෙන්නේ අපිට ධර්ම ආරක්ෂාව තියෙනවා නම් අපිට ওই බාහිර ආරක්ෂාව ඕනේ කරන්නේ නැහැ. නමුත් ධර්ම ආරක්ෂාවට අපි කොච්චර දවසක වෙලා දෙන්නේ අපි කොච්චර වෙලා දෙනවද දේශපාලන ආර්ථික සහ සමාජික ආරක්ෂාව සඳහා ඒ ඒකට සමපාතිකව දුක් කරදර වෙනවා ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අර දේශපාලන සමාජික දේවල් අල්ලන්න පුළුවන් විකුණන්න පුළුවන් ලේබල් කරන්න පුළුවන් ඒක නිසා අද තියෙන අධ්‍යාපනය අද තියෙන නව රැල්ල දිගටම මේ පැත්තට තමයි යන්නේ ඒක කරන්න කරන්න කරන්න ඒකෙන් කෙලසෙනවා ඒක නිසා අල්ලා ගන්න කට්ටියට සැලෙන්න වෙනවා තැවෙන්න වෙනවා කියලා කිව්වට ඒක හරියට උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ පළඟැටියෙක් හෝ සලබයෙක් ගින්නට පනිනවා ඒ සතා ආලෝකයට ගිනි කන රැකෙනවා ඒ ගිනි කන වැටලිවල ආලෝකයට කැරකිලා කැරකිලා කැරකෙන්නේ කැරකෙන්න කැරකෙන්න ආලෝකයට ලං වෙන විදිහට අටවචක් වාසලා කියන්නේ උට පේන්නේ ගින්දර රත්තරන් වගේ රත්තරන් කියලා හිතලු පයින් මට හැගයි කරපොත්තන රත්තරන් උඩේ ඒක නිකන් බුරු කතාවක් කෙසේ නමුත් ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ සට්ටක් හරි පිච්චිනකොට බලාගෙන මිනිහට කරගන්න ගන්නවා ඉතුරු සත්තුට මොකද කරන්නේ අර මිනිහට පයින් කකුල පිච්චෙනකොට කරගන්න ගන්නවා පිච්චුනම් මොකද කරන්නේ අර ගින්නට පයින් දවසක් සර්වචනාංශේ ගඳ කිටි ඉස්සරහා පහනපත් කළ තුනක චාරිත්‍ර ධර්මයක් ප්‍රසෝචනස වැඩින ගඳ කිලි ඉස්සර පහනපත් වෙන මෙතන ආනන්ද සාංශික වැඩ. බුදුජනසේ රැය විශේෂයෙන් පහන ඉස්සර භාවනා කරනකොට පේනවා සත්තු ඇවිල්ලා එකට වැටෙනවා. බුදුන්සේ උදාම කතාවක් සඳහන් කරනවා අනි මේ කෙටි ජීවිත කෙටියව සත්‍ය සත්තු මේ ගින්න නැති ලෝභකම නිසා තවදුරටත් ඊට වඩා කෙටියව සලබන විදිහට එතන එතන මැරි වැටෙනවා. ඒත් ගින්න නරපු නපුර තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ආරක්ෂාව පතාගෙන අල්ලන හැම දෙයකින්ම දුකක් ඇති වෙනවා. ඒ ටික තේරෙන්න නම් අපිට ඒක විකල්පයක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවට අපිට කියන්න තියෙන්නේ මේ විදිහට ලෝකයා හොයන මේ අරසාව නැත්නම් මේ සැප ආමිෂ සැප වශයෙන් සර්වඥයන් අඳුර ගන්නවා ඒකත් ආස්වාද ආදීනව නිස්සරණ මිනිස්සෙක් දැනගන්න. වෙන විදිහකට කියනවා නම් මිනිස්සෙකුට මේ ඇහැට කනට නාසයට දිවට කයට ලැබෙන මේ රූප ශබ්ද ගන්ධ රස යම් ප්‍රමාණයකට ලැබිලා දරිද්‍රතාවයකට දුක්පත්පත්පත් නැතුව සමාජ මට්ටමේ ජීන කටයුතු ටිකක් ඉහළින් ලැබිලම තියෙන්න ඕනේ බණ භාවනාවට යනවා. එහෙම නැතුව දුක්පත්ලා කරන්නත් බෑ මේක. ලැබිලා ඒකේ නඩත්තු කරන්න කොච්චර කඹරන්න ඕනද කියලා තේරෙනවා. නැහැ ඉඳෙදි තරසා හිතන්න වෙනවා. ඊට පස්සේ ඒක උදේ නැගිටපුවම අමුටි ගහගෙන දුවන්න වෙනවා පාන්දරම දවස සම්පූර්ණ කරගන්න. නින්ද කියලා පස්සේ සැලසුම් කරන්න ඕනේ හෙට උදේ කොච්චරද අමුඩ ගන්න කියලා. ඉන්ස්පරයක් නැහැ. මේක දිහා බැලුවට පස්සේ ඒ මාසට ආධිනව තේරෙනවා නම් ඒ වගේම ලෝකේ විකල්පයක් තියෙනවා. ඒ සිද්ධාර්ථ ගෞතම තුමා එළියට යනකොට දෙදෙක් මහල්ලෙක් මන කඳක් දැකලා නතර වුණා නම් විකල්පයක් නෑ පහුවෙන්ද පැවිද්ද දැක්කා. පහුවෙන්ද දැක්කා හතර නිමිත්ත විදියට පැවිද්ද දැක්කට පස්සේ තමයි හිතුනේ මෙහෙම දෙයක් තියෙනවා ඉතින්. ආන්න එතෙන්ද යන පිරිසකටයි මම මේ කතා කරන්නේ. නමුත් ඒකට ගිහිල්ලා ඒකේ පළවෙච්චටම හම් වෙනවා පස්සම්බය කාය සංඛාරක් කියලා ගත්ත රූප කර්මස්ථානේ කායනුපස්සනාවේ සූර භාවයක් ඇති වෙලා මේ කයෙන් සමුගෙන එහෙම නැත්නම් ඇහැකන දිවනාසය කය කියන මේ ඉඳුරන්ගෙන් සහ රූප ශබ්ද ගන්ධ රසයන්ගෙන් සමුගෙන ලැබෙනා වූ මේ විවේක ස්ථානේ ඒ ඒ ඒ කියන උදකලාව ඒ කියන විස්රාමයේ හරියට අඳුනගත්තොත් විතරක් ඒ මනසට අර ආමිෂ සුඛයේ තියෙන ලාමක බව තේරුම් ගන්න පුළුවන් මේ නිරාමිෂ සුඛේ නැත්නම් කම සුඛයේ තියෙන සැපට සාධාරණ. එහෙම නැත්නම් අනාතයි. එහෙම නැත්නම් අසරණයි. එහෙම කෙනෙකුට දොස් කියලා ඇති වැඩකුත් නැහැ. ඒ නිසා හිතා ගන්න යම් කිසි කෙනෙකුට ඒසා විශාල මේ සංකීර්ණ සමීකරණය හරහා ගිහිල්ලා භාවනාදී සතිය පිහිටුවලා සතියෙන් අන්නේ වගේ තැනකට යන්න පුළුවන් වුණා නම් ඒ කෙනා කොච්චර මේ පීඩාවක් ඝර්ෂණයක් නැති එහෙම නැත්නම් අසහනයක් නැත්තරකට ඇවිල්ලා ඉන්නවාද කියනවනම් ඒ කෙනාට නිවනක්ම ලැබුණත් ඒත් ඇති කියලා හිතනවා මේ බුදුසසුනේ දේශනා කරපු මේ පෙතේ යන්න පුළුවන් කියන්නේ. ඒ ආරස්සාවක් අපිට නොලැබෙන්නේ හෝ එහෙම නැත්නම් මේ බාහිතේ ආර්ය පරිශ්‍රය සඳහා ආරස්සාවක් හොයන්නේ හිතාගන්න බැරි හේතුවක් නිසා සරුවචනස පෙන්නන්නේ මසුරුකම නිසායි කියලා. කෙනෙක් මච්චරියම් පටිච්ච ආරක්ෂා ආරක්ෂාට කෙනෙක් පෙළඹෙන්නේ ආරක්ෂාවට අවශ්‍ය වෙන්නේ වෙන විදිහට කියනවා නම් බයක් කෙනෙකුට ඇති වෙන්නේ අනාරක්ෂාවක් වැටෙන්නේ මේ මසුරුකම කියන කෙලෙසේ. ඒක නිකන් කෙනෙක්ට ලැජ්ජ කරවන සුළුයි. අපි එච්චරම මසුරුද කියලා හිතනවා අපිට එන බයත් එක්ක බලනකොට. නමුත් සර්වචනසේ සඳහන් කරලා තියෙනවා මච්චරියන් ආනන්ද නාභවිස්ස කෙනෙකුට මසුරුකම නැත්නම් සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කිසිම ආකාරකින් මොනම ආකාරකින්වත් මේ මසුරුකම නැත්තම් කස්සචි කිම්මිචි කිසි කෙනෙකුට කිසි තැනක නැත්තම් මසුරුකමෙන් සම්පූර්ණ දුරවන දුරුණන් මේ මිනිසෙකුට බයක් ඇති වෙයිද කියලා අහනවා අනදාන කරන සාසෙම වෙන්නේ නැහැ කියලා නිසා කියනවා තස්මාත් ආනන්ද ඒසේව නිදානං ඒත ඒතං ඒසේව පච්ච හේතු ඒතං ඒතං නිදානං ඒත පච්චයෝ ඒස සම්භව සමුදයෝ ආරක්ෂස්ස යති ධම්මචර්ය මාස්තුරෝ කමමයි අරසාර ප්‍රශ්නිය. ඒ නිසා අපිට මේ තමන් තුල දාන දෙන කෙනෙක් ඇත්තටම හරි කැමැති තමගේ දාන ප්‍රතිත්‍රය වෙන්න ලබන්නේ. නමුත් කොච්චර දාන දුන්නත් ඒ මසුරුකම යටිපව් කරගෙන තමයි මම දාන දෙන්නේ ඒ පුංචි කතාවක් තියෙනවා ඒ බයිබල් කතාවක් කියන්නත් හොඳ නැහැ. නමුත් ඒක අහන පැහැදිලි ඒ ඉලිවිස්වාසේ ඉන්න තැන මම හිතන්නේ මග්දලාවේ මරිය හරි කියන දුප්පත් කාන්තාව මට මතකයි දුප්පත් කාන්තාවක් ඇවිල්ලා යාළඟ තියෙන මේ පර්ස් එක කියලා කියන සල්ලි මල්ල එහෙම ස්වයේ මේ පුතයන්ගේ කකුල් දෙක උඩ දානවා සල්ලි ටික ඔක්කොම දානවා දැම්මට පස්සේ විශේෂ ආරක්ෂා විශේෂ සුභාසින්සනක් කියනවා ඒ අම්මට උඹට දිව්‍යන් ආංශිකේ ස්වර්ග රාජ්‍යය දිනා ගන්න පුළුවන් කියලා. ඒත් ළඟ ඉන්න මේ පොස්ටර් කෙනෙක් අහනවා දැන් මෙච්චර මිනිස්සු ඔබතුමා ළඟට ඇවිල්ලා සල්ලි දරන්ද රෙදි මුතු මැණික් දුන්නා කිසි කෙනෙකුට ස්තුති කෙරුවේ අච්චර දේවරාජ්‍ය දිනකට කිව්ව මේ අම්මගේ හැඹිලිය තිබුණේ මේ කාසිය වැටෙනකොට මොකද එහෙම කිව්වේ කියලා. මිසර ජේස්කි සාන්ති කියන ඔබ මට කියන මේ අම්මට තිබුණ සියල්ල කොච්චරයි. අනෙක් මිනිහා දෙන්නේ Tamange කොටද තියාගෙන. දන් දෙනකොට එහෙම හිත කන්න තියාගන්නේ අපි දන්නේ. අපිට බෑනේ ඔක්කොම දෙන්නේ. මේ අම්මා එහෙම නෙවෙයි සබ්බ සනීපේ දීලා තියෙන්නේ. ඒතර අපිට කියනවා මසුරුකමයි දාහනය දෙක අතර අපි කොච්චර හේතුවක් කරලාද දාහනයකට පෙළඹෙන්නේ කියලා. එච්චර අපිට තියෙන උත්තරේ. කෙසේ නමුත් අපිට හිතන්න මේ පැත්තේ. අපි භාවනා කරලිවලා යම් දවසක මේ සතියෙන් ලබ සතියෙන් වැඩ කරගෙන යනකොට අපිට ලැබෙන මේ අරසාව පිළිබඳව කවදාකවත් මොන විදිහකට මසුරුකමක් කරන්නත් බෑ ධර්මයෙන් එකට ඉඩකුත් නෑ. ධර්මයෙන් අපිට යම් කිසි දැනුමක් ලැබුණොත් හෝ ඥානයක් ලැබුණොත් හෝ ඒක මම කියන මගේ කියන අනුතරදී ඉන්න පුළුවන් ගැටයක් නැහැ බුද්ධ ශාසනයේ. පමණක් කිසිම තැනක ගුරු මුස්තියක් නැහැ. අනික හැම තැනකදීම කියලා දෙන දේ Taman දන්න දේ පොඩ්ඩයි කියලා දෙන්න. බුදුජානනාංශයේ විතරක් පිරුණා පාඩ කිට්ට වෙලා සංඝයා වහන්සේලා අහන මෙදින කාට හරි උනාට ප්‍රශ්නයක් තියෙනවද? තව ස්වල්ප වෙලාවකින් සර්වචනාංශිකේ මහා පරිවර්තන සිද්ධ කිසි කෙනෙක් කතා කරන්නේ ඒතර බුදුසසුනකට කියන මෙතේ ඉන්න අඩුම කෙනා සෝවන් වෙලා ඉන්නේ නිසා ඒකට ප්‍රශ්න නැහැ මොනම දෙයක්වත් ඉතුරු කරගන්නේ ඒ ගතිය තමයි මම අර මුලින්ම කිව්වේ සතිය කාගවත් අධිකාරී ශක්තියක නැහැ තමන් දන්නවනම් අප වේලා කැප වේලා මේ සතිය වැඩුවොත් ඒ සතිය යම් ආකාරයක බුදුහාමුදුරන්ගේ චිත්තසංතානයකට මේ තාලෙටම තමයි අපිට වැඩේ. යම් ආකාරයක ධාරිපුත්‍ර සෝවාන්ගේ හිතේ වැඩුණේ ඒ කාටම අපිටත් වැඩේ. කිසිම විදියකට මේ දෙක අතර වෙනසක් නැහැ. නිසා සති මාත්‍රාව දැනගත්තත් එනතම් ඡන වශයෙන් සතිය දැනගත්තත් අපි හිතා ගන්න ඕනේ චිත්තක්ෂණයේ හිත මගේ හිත උනාට ඒක බුදු හිත. එක චිත්තක්ෂණයක් සතිය ආවත් ඒක හිතන්නේ රහත් හිතක්. ඉතින් රහත් හිත අනේකතර කෙලෙස් හතර පවත පවතින පුළුවන්කමට මම සාක්ෂි. මට ඊට පස්සේ තියෙන්නේ මේ චතිචිත්තක්ෂණයේ වඩා වර්ධනය වීම සඳහා මොන දහංගට අත දාන තියෙන මොන උපක්‍රමයක්ද කරන්නේ ඒ තේරම ගන්න. නිසා ගුරුවරයෙකුට තියෙන්නේ කෙනෙකුට සත්‍යමාත්‍රාව හඳුල්ලා දෙන එක විතරයි. හඳුනා දීලා ඒක අගය කරලා පෙන්නන මේ සත්‍යමාත්‍රාව තුළ මතුරුකමකට මට මාගේ කියා ගන්න ගැතියට කැළම ඉඩක් ඒක නිසා මේ සත්‍යමාත්‍රාව පුළුවන් තරම් දිනු කරලා ගත්තොත් දිනු කරන නෙමෙයි ඒකට කියන්න තියෙන සත්‍ය මාත්‍රාව තියෙනවා ඒ මනුස්සයා මේ භවයේ නිවන් දකින්න පුළුවන් බාට හොඳ ලකුණ. දිනු කරන්න යාළඟ තියෙන සාමාන්‍ය දැනුම පාවිච්චි කරන පටන් අරගත්තොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ පුද්ගලයාටත් අර තමයි අත්දැකීම හරහා ක්‍රම වේදේ හරහා වඩා වඩා සත්‍යමත් වෙන්න පුළුවන් වෙන අතර ඒ මනුස්සයාට අපි හිතමු කියා දෙන්න දක්ෂකම නැහැ කියලා. නමුත් ඒ මනුස්සයාගේ නිකුත් වෙන කම්පන වේග හරහා පවා තව කෙනෙකුට සාන්තිය සැලසෙනවා. කද්දාකත්ම බලක් ගන්න බෑ. මම ඒ නිසා කියනවා අපි අතුරුක වැඩ කරනවා නම් ගෙදරක ඉන්න ඒ ගෙදර එකෙක් භාවනා කරනවා නෑනේ. ඔක්කොමලා නැතුණත් කමන්නේ එකෙක් භාවනා කරනවා ඒක හරියට වාහනේට අයිතෝ යොකප් සොබරයක් වගේ. ඒ මනසේ සියලු දුක් දරාගෙන කිසි කෙනෙකුට ඒක බෙදා හදා ගන්න යන්නේ තමන් තුළ ඒක ආරසා කරන කියන පස්සේ අනිකාට තේරෙන පටන් අර ගන්නවා මෙවැනි මිනිස්සෙක් ළඟ හිටියත් වැඩේ. නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරේ යස්සාය නිදිසෝපති එවැනි මිනිසෙක් එක්ක ඉඳ හමුණත් ඇති ඒ නිසා අපි බොහෝ විශාල ඥාති මේ පරපුරක් නියෝජනය කරන මෙතන ඉඳගෙන අපේ ඉන්න ඔක්කොම ඥාතින් අපි එක්ක නැවිලා භාවනා කරන්නේ. නමුත් කල්පනා කරන්න ඕනේ ඒක ඇත්තටම අනුන්ට භාවනා වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයේ තියෙන මේ දණ්ඩා දාන, සත්තා දාන, කලා විවාද විග්‍රහ වලට පුදුම උත්තරයක් හම්බ වෙනවා භාවනා කරන එක මිනිසෙක් ඉන්නවා. ඔය ලොකු සාසින්න කාලේ ඒ අපේ කාර්යසභ වැඩ කරන මහත්තයෙක්ගේ ඉදිරියට පැනලා එයාගේ නෝනාගේ තුන රත්තරන් බඩු සීරම අරගෙන ගිහිල්ලා තියුණා ජීවිකාරේ. ඒ වෙනස හරිය කනගාටුයි මොකද ඉච්චර රාජ්‍ය කාර්යකුත් නෙවෙයි. ඉතින් බොහොම කනගාටුවෙන් ඉන්නකොට යාට මේ ඉච්චනලු වෙන වමනාවට නිසන්වන්නේ දෙන්නේ. අනුමැති ලොකු සාරවෝ සතුටින් බාරම කළු මේ මහත්යට අද එන්නම තමයි කාරණාවක් කර සැලසුවේ කියලා නිකන් කිව්වල මම ඔය ගෙන්නවා වගේ කියන කතාවක්. මට හිතුනේ ඒක කියලා කිව්වා. ඉතින් කියන කිසිම සම්බන්ධයක් නැහැ මට එහෙම දෙයක් සවාස් කිව්වෙත් නැවකට නැවට ඉන්නේ ඉතුරුයි කියලා ඊට පස්සේ ළඟට එන්නේ. ළහ දෙන්නේ කියලා ඒ මහත්සේ කාර්තික දිගාර ලොකු සාංශික වාසන ඉන්නකොට කකුලේ උඩ තියන්නේ කියලා. ඉතින් මම ලොකු සාංශික කකුල අද්දකේ උඩ තියලා මහත්යමඩ පොරොන්දුක් වෙන්නේ. මහත්ලේචරාට නෝ ගිනියන තියෙන මිනිස්සු ඔය වෙච්ච කරදරය ගැන පොලිසියට ගිහලා එන්ට්‍රියක්වත් දාන්න එපා කියලා. ඉතින් මහත්යමඩ කොහොමද ලොකු සාංශික මේ මේ කතාවල් දන්නේ? මේක තරම් බඩ නැති වෙච්ච කතාවක්. මේ ඊට පස්සේ බල දැන් මේ වෙනකොට කොච්චර දුර ගියත් කමන්නේ මොනම හේතුවක් නිසාවත් හිතමනාපයක් කරන්නත් එපා රාජාධිකරණ දිහාට එපා කියන. ඒ මනුස්සයා කිව්වා ඇඬුවක විතරයි සංඝාසි කෙරුවේ සුගතන්කොඩ මහත්තු මේ ශාසනය ඉස්සරහට රැකෙන්න ඕනේ. මහත්තුලා තමයි මේවා කරන්නේ. මේ වගේ Tamanට මොන විදි කසා ගන්න සිද්ධ වුණත් දඬු පුර ගන්න එපා. ආයුධ ගන්න එපා. කලහ කරන්න යන්න එපා. උපවාස කරන්න යන්න එපා. වහද කරන්න යන්න එපා. බොරු කියලා කියන්න යන්න එපා. බොරු සාක්ෂි දෙන්න යන්න එපා. වෙච්ච දෙවෙන් දරන්නේ. තාමත් මේ මනස කතා කරලා කියනවා කාටද පුළුවන් එහෙම මේ නන්නාඳුන තමන්ගේ දායකයෙකුට කතා කරලා උච්චර අසාධාරණයක් කරලා තියෙදි ඕනේ නෑ කර්මණීන්ද කියන්නේ. අපි උනත් කියන්නේ අඩුවාන් කියලා පොස පුරුෂයෙක් ඇන්ටත් ආවා. එනකන් අඩුවක් ආපන් කියලානේ. නමුත් මේ කතාවේදී බුදුචාන් වහන්සේ පෙන්නලා දෙන පටිච්ච සමුප්පාදේ සත්‍යය නම් එහෙනම් තමයි හේතුප්‍රත්‍ය සත්‍යය නම් ඔය වෙලා තියෙන මොකක් හරි හේතුවක් ඇතුව වෙලා තියෙන්නේ ධර්මානුකූල විසඳෙයි ඔබ මේ වෙච්ච කර්මෙ මතින් ආය කර්ම රැස් කරන්න එපා දැන් වෙලා තියෙන්නේ මහ ව්‍යසනයක් ඕක පිට ගිහිල්ලා වචනයක් කතා කරා නම් බොහොම දැඩි වේගෙන් කතා කරන්නේ ඒ මනුස්සයාට වෛර කරනවා බඳිනවා මොනවාක්වත් කරන්න යන්න එපා මසුරුකමක් මසුරුකම මේ විදිහට වැඩ කරනවා කිසිම හේතුකින් තම සතු වස්තුව අනුහා සාධාරණ වෙන එකට අකමැති වෙන්න එපා. වස්තු කියන එකෙන් දැනුම වෙන්න පුළුවන් කොයි දෙයක් හරි වෙන්න පුළුවන්. දැන් ශාසනයේ තියෙන්නේ දැන් අපි මම පන්සලක් කරනවා මේ ආසුන් පන්සලක් කරනවා නම් ඒ ස්වභාවයේ තියෙන්නේ මේ පන්සලට යන කෙනෙක් මගේ පන්සලට ගන්න මම උත්සාහ කරනවා. ඒසොට ඒ ස්වාමීන් වහන්සේ මට උදව් කරන කුලයා අර හඳුර අල්ලගත්තයි කියලා ඒක කියන කුලමච්චරිය කියන. ඊළඟට ආම්ද්‍රෝ දෙන්න තරහයි. එහෙමකම කරන්න පුළුවන් තමන්ගේ දාගේ අනේ අනිත් ළඟට යනකොට තරහයි. ඉතින් ඊට පස්සේ දැන් දැන් සංඝයා වහන්සේලා ඉන්නේ රටට රාමයේ පිටිවිතරක් මිනිසුන්ට ආදර්ශයක් වෙනස නමුත් අර කුලමච්චරිය හරහා මම ඒක හොඳටම දන්නේ මිනිස්සේ මේ පිටරට පංකල් කියලා කියන්නේ අමුතුම මධ්‍යස්ථාන ඒකෙත් නොපැහැදිලිව කියන ඔයගොල්ලෝ ඉස්සරහා සිංහල බංගල් පුදුමයි. එක තියෙනක දෙක වෙනවා. දෙක හතර වෙනවා. හතර අට වෙනවා. හැමදාම කැඩි කැඩි යනවා. ඔය ධම්මික හඳුරෝ ඕකන හරියට විවේචනය කරපු මිනිස්සෙක් මට ওই භාවනාව ගන්න පානු ඕස්ට්‍රේලියානු ජාතික අවසක් පර්ත් වල ගිහිල්ලා තියෙනවා. යන්න ළමයිට කතා කරලා කිව්වලු මේ කතා කරගෙන ඉන්නවා කිව්වලු මෙහි කිව්වලු එක පන්සලයි තියෙන කියලා. කවදාවත් වෙන්න බෑ. සිංහලෝ ඉන්නවනම් වෙන්න බෑ. ඒක දෙකට කරනවා. කුලමච්චරි. මෙහාට කඩා ගන්නවා මෙහාට කඩා ගන්නවා. ඉතින් මේ මේ සාමෙට මේ රණ්ඩුව. භාවනා කරන මනුස්සෙක් කෙනා සත්‍ය වර්ණ කෙනෙක් ඉන්නවනම් ඒ මනුස්සයා උතුම් තේරුම් අරගන්නවා. මේ Taman සතුව තියෙනවා ආධ්‍යාත්මික වස්තුවක් හෝ වේවා භෞතික වස්තුවක් හෝ වේවා කවදාකවත් සතිය හරහා බලන කෙනෙකුට ඒක ඕන කෙනෙකුට සාධාරණ වීමදී කිසිසේත් පංගු බේරුවක් නැහැ. ඒ නිසා සත්‍ය ගැන උගන්වනකොට කියනවා choiceless awareness කියලා සුද්ධ වචනයක් දාලා තිනවා. අපි අරමුණක් ධානාපාන අරගෙන භාවනා කරනවා කියමු. එයින් භාවනා කරනකොට සද්දයක්ත් වෙනවා, වේදනාවක්ත් වෙනවා, හිතවිල්ලකුත් වෙනවා. කවදාකවත් මේ හිතවිල්ල නොවේවා කියන අදහසක් සතිය වර්ණ කෙනාට බෑ. මේ මේ මේ මට ආනාපාන භමනක් වේවා හිතවිලි වේදනා සත්‍ය නොවේවා කියන අදහස තියෙනකන් සතිය අඳුරගන්නේ නැහැ. සතිය තියෙන්නේ එළමෙන දෙයට මේ අවදි වෙන එක විතරයි. මේකේ එන්න ඕනේ මේකේ නොඑන්න ඕනේ කියලා පංගු පෙරුවක් නැහැ. ඒ නිසා ඒකට කියනවා evenly suspended attention කියලා. එන ඔක්කොම දිහා එක ආකාරයෙන් බලන්න. එක විදියට බලන්න. කවදාහකවත් මේක වේවා මේක නොවේවා කියන හැඟීමක් ඇවිල්ලා ඒක පව් මේක පිං ඒක සාධාරණයි මේක අසාධාරණයි මේක සත්‍ය මේක සත්‍ය නෙවෙයි කියලා එම කිසියම් දෙයක් තියෙනවා නම් ඒ කියන්නේ අර සත්‍ය නිර්වචනය නෑ ඒ නිසා සත්‍ය තියෙන කෙනා වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සහැල්ලුව සමබරව ඉන්නකොට අරමුණකට එන්න හදන මිසක් මම ආනාපාන කරන කෙනා මම හුස්ම බලන්න ඕනේ මම පිම්බි මැකිලිම කරන කෙනා මම පිම්බි මැකිලිම බලන්න ඕනේ කියලා හොයන තාක් කලිමස සත්‍ය කියන කාඳුනගෙන ඒ තියෙන තාක් කල් අමුම කන මිනිස්සු කාදාගත් ඉදිච්ච අභයක් ගන්න හම්බෙන්නේ නැහැ යාට. Taman කරා එන අරමුණට මේ මුල් මුල් වගේ කාලේ අර වගේ වැරදි වෙන්න ඉඩ තියෙන කමක් නැහැ. එන අරමුණු කුමක් හෝ වේවා කිය ඇති හැකිය දකින්ද පෙළඹෙන කෙනා හැම අරමුණකටම සමසේ සලකන්න ගියාට පස්සේ කිසිම අරමුණකින් කෙලෙසක් නැහැ. ඒක මහ පුදුමාකාර සතියේ තියෙන මේ ඉලෙක්ට්‍රික් ගතියක්. අරමුණු තෝරන්න යෑමෙන්මයි කෙලස් උපදිනවා උපදින්නේ. මම කියනවා කෙලස් කියන වචන සංස්කාර කියලා. සංස්කාර උපදින්නේ තේරීම නිසා. මේක පිළිබඳව අපි සතියෙන් ගිහිලා එදිනදා වැඩවලට යන ජීවිතය ගත කරන තරම් ගත්තොත් එහෙම අපි සාමාන්‍ය වීදියේ කැවිදින වෙලාවක් ගත්තොත් ඒ වෙලාවට හැරලා තියෙන රූප තියෙනවා කන ඇරලා තියෙන ශබ්ද තියෙනවා වීඩියෝ වල සාමාන්‍යයෙන් ගඳ තියෙනවනේ ඕනනම් ඒකත් විඳින්න පුළුවන් එහෙම නැත්නම් රස විඳිනවා වෙන්න පුළුවන් මොනවාරි තමයි අපහපයනවා වෙන්න පුළුවන් ඒ විදිහට පයස් ගැටෙන දේවල් නැකට හැප්පෙන දේවල් තියෙනවා කියලා කියමු දැන් මේ ඉඳුරම් පහක් තියෙනවා අරමුණු පහක් තියෙනවා මේ ඉඳුරම් පහෙන් අරමුණු පහෙන් එකයින එක චිත්තක්ෂණයක වැඩ කරන්නේ රූපයක් ඇහැට මුලිච්ච වෙනවනම් අනිත් ඒවා අපිට අමතක කරන්න වෙනවා කණ්ඩ සද්දයක් මුලිච්ච වෙනවනම් අනිත් කරේ අමතක කරන්න වෙනවා ඒ නිසා සතියෙන් ඉන්නකොට ඕනම කෙනෙකුට අත්දැක බලන්න පුළුවන් එකවරකට එක අරමුණයි ගන්න තියෙන්නේ ඉතින් මේ එක අරමුණක් තෝරනයි කියලා කියන්නේ හතරක් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක තේරිච්ච දවසේ අපිට තේරෙයි මේ තෝරගත් අරමුණේ කොහෙද සාකල්යෙම සත්‍යය සම්පූර්ණයෙන් තියෙන්නේ. එකක් තෝරනවා කියන්නේ හතරක් ප්‍රතික්ෂේප කිරීම. මේ ප්‍රතික්ෂේප කරපු දේවල් ගියා ගියාමයි. කදාකත් අපිට ඒ වෙච්චි මේ එකක් තේරීම නිසා පහ හතර ප්‍රතික්ෂේප කිරීමේ වැරදිම සාපෙන් මිදෙන්න බෑ. ඒක නිසා මේ කවදා හරි මේ ඔක්කොටම සමෝසෙ එnderලා අපි හිත අපේ හිතේ තියෙන ගැටියට අපි එකක් තෝරනවා. ඒ තේරීම හරහා අපි තෝරපු දේ අනෙක් දේවල් ඔක්කොම යට කරන බොහොම රසසේ බොහොම ඒකට යෙදිලා ඒකට ඇබ්බැහි වෙලා රස විඳිනකොට අමතක වෙච්ච දේවල් හැලිලා යනවා. ඉතින් එතනදී පේන්න පටන් අර ගන්නවා අපි මේ ලෝකේ තියෙන දේවල් වලින් යමක් තෝරනවායි කියලා කියන්නේ ඊටු සියල්ලම ප්‍රතික්ෂේප කිරීම. ඉතින් ඒ தত্ত্বය යටතේ තමයි අපි පරිණාමය වෙලා තියෙන්නේ. ඒක නිසා අපි බොහෝ අපි කිව්වොත් නිකන් සාමාන්‍ය ඔය බුෆේ ඩයට් එකට ගියාම ගොඩාක් කැම ජාති කියනවා. ඒතර මේ එකක් තෝරන්නේ. තෝරපු දේ තමයි අපල රස දාන. අර රස දාන ගත දිනම් බඩනේ යන්නේ. බත් කියන තමයි පෝෂණය ලැබෙන්නේ. ඒ නරක දෙයක් නම් විසක් වෙනවා. හොඳ දෙයක් නම් පෝෂණය ලැබෙනවා. ඉතින් අපි මේ විදිහට මේ තේරීමට ගොඩක් දේවල් තියෙනකොට ඔක්කොම ගන්න බැරි නිසා එකක් තේරීමේදී ওই මසුරු ප්‍රමාදී දේවල් හරහා අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ පුදුමාකාර විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි ඒ තෝරගත්ත දේ මම මාගේ කියලා අනුන්ට සාධාරණ නොවේවා කියලා අල්ලබදා ගන්න අල්ලබදා ගන්න අපිට කවදාකවත් මේ චිත්තක්ෂණයක් පාස අපහරා වෙන මේ යාන්ත්‍රික තේරීම තේරුම් ගන්න පුළුවන් ශක්තිය නැතුව යනවා. ඒ නිසා භාවනාවේදී සතිය වඩනකොට අපි පහසු ඉරියව්වක් තියලා අරමුණට එන්න හරිනවා මිසක් අරමුණ තෝරන්නේ නැහැ. දෙවෙනි එක තමයි අපි හිතමු අපි ආනපානිය අපි වැඩිම බහුල ප්‍රකට අරමුණ කියන එක අල්ලගෙන ඒ ඒකත් ජීවම් කරගෙන ගියාට පස්සේ ලැබෙන මේ විවේකයේදී ඒ පුද්ගලයාට බාහිර ශබ්ද නැහැ එනවා නෙවෙයි. ඒ පුද්ගලයාට කිච්චවිලි නොදැනෙනව නෙවෙයි. වේදනා නැතුව නෙවෙයි. ඔයලා ගත්තොත් ආනපාය නැතුනේ කිසිම දෙයක් තෝරන්නේ නැහැ. කිසිම දෙයක එකක් පිටිපස්සේ යන්නේ නැතිකොට සියල්ලම ලැබෙනවා. ඒ නිසා ඒ විවේක ස්ථානයේ ඒ චිත්තක්ෂණයේදී ඒ මනුස්සයා පළවෙනි වතාවට පූර්ණ ජීවිතයකටපත් වෙනවා. සියලු ඉඳුරන්ගෙන් එකක්වත් තෝරලා අනිත්ව ප්‍රතික්ෂේප කරන්නේ ඉඳුරන් ඔක්කොම ජීවත් වෙච්ච නිසා ඒකට සම්පත්‍තිකර අවස්ථාව කියලා කියනවා. ඒ වෙලාව විතරයි මිනිස්සු ජීවත් වෙන්නේ. අනිත් හැම වෙලාවෙම මිනිස්සයා කරයි. රූප බලනවා කියන්නේ අර පැත්ත නැති කරලා. සද්ද අහනවා කියලා කියන්නේ මේ පැත්ත නැති කරලා. ආ මේ වෙලාවට ගියාට පස්සේ තියෙන මේ මසුරුකම වගේ දෙයක් තියෙන වෙන කිසිම කෙනෙකුට ඒ වගේ තැනකට ගිහිල්ලා ඒ විවේක ස්ථානේ බුද්ධ විඳින්න බෑ. අරක මේක තෝරන්න පටන් ගන්නවා. තෝරන්න තෝරන්න වෙන්නේ මොකද්ද එකක් තෝරනකොට විශාල දේශයක් නැති නැති වෙලා යන නිසා සතිමත් පුද්ගලයා මුලින් ඉඳලාම තේරුම් අරගන්නවා සිද්ධියට වෙන්න ඇරලා වෙන සිද්ධිය අනුව හිත වැඩ කරන හැටි බලන එක මිසක් මට මේක වෙන්න ඕනෑ කියලා අපේක්ෂාවක් ඇති කරන්නේ මේක සතිය පුරුදු කරගත්තා නම් යම් කිසි කෙනෙක් පරියන්කේකදී හෝ සතියේ සක්මනේදී හරි ඒ මනසට මේක සිද්ධ වෙනවයි කියලා කියන්නේ වැඩ කරනවා කියලා කියන්නේ එදිනදා ජීවිතයේදී හෝ තමන්ට සිද්ධ වෙන සිදුවීම් කිසිම දෙයකින් සතුට වෙන්න හෝ කනගාටු වෙන්න යන්නේ නැහැ. ඒක පටිච්ච සමුප්පාදය අනුව මේක සිද්ධ වෙනවා. මට මෙතනදී කෙලෙස් රැස් කරගන්න නැතුව සංස්කාර ඇති කරන්නේ නැතුව කර්ම රැස් කරගන්න නැතුව මේ සිද්ධිය වෙන හැටි සතියෙන් යුක්තව ගත කරන්න පුළුවන් නම් එතකොට පරියන්කේදී විතරක් මේ ජීඳා වැඩවලදී තමන් කරා පැමිණෙන ලාභයක් වේවා පාඩුවක් වේවා සපක් වේවා දුකක් වේවා යසසක් වේවා ආයසක් වේවා මොන අස්ලෝක ධර්මයේ ආවත් එන්නේ එතනයි අපිට මේ මසුරුකම නැති කරන්න පුළුවන් තැන කියලා ඒත් ඒ රහස තේරුම් ගත්තොත් ඒ මනසට තේරෙන්න පටන් ගන්නවා චිත්තක්ෂණ දෙකක බලන චිත්තක්ෂණේ අහන චිත්තක්ෂණේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණේ සත්‍යාත්මක කොන චිත්තක්ෂණේ දිදවචර කරන කිසිම වෙනසක් නැහැ අපිට එතෙන්ට යනකන් සතිය වඩා ගන්න තියෙන ප්‍රමාව තමයි තියෙන්නේ ඒ නිසා පරියන්කේකදී අපි මේ සතිය දිනු කරගත්තට පස්සේ අපි මේ ලැබෙන නොසලෙන ගතිය, තෝරන්න නැති ගතිය, සක්මන්ට පරියන්කේට දිගට දිගට දිගට දිගට ගත කරන පටන් අරගත්තොත් අපිට තේරෙන පටන් අරගන්නේ මේ සතිය පටන් ගන්න කෙනාට භාවනා මධ්‍යස්ථානයක් වෙන්න ඕනේ, සද්ද නැති වෙන්න ඕනේ, වේදනාවක් නැති වෙන්න ඕනේ. ඉනිකර තමයි පටන් ගන්න. පටන් ගන්න පටන් ගන්න යාට අභියෝග කරන්න වෙනවා. කොයි වෙලාවෙ මොන ඉරියව්වෙද මට සතිය පවත්වා ගන්න බැරි කියලා. ඒ තරමටම යනකම් මේ දේවල් තෝරන ගතිය සමසත්තුදී අනුන් සමග බුද්ධ විදින්නේ නැහැ කියන මසුරුකම නැති ගතිය එන්න පටන් අරගත්තොත් එයාට තේරෙනවා මේක අපේ પરම්පරාවේ කවුරක්වත් දැකලවත් නැහැ දන්නෙත් නැහැ ඒ තිබුණෙම සැලෙන ගතිය ඒ සැලෙන ගතිය එන්නේ එක්ක මසුරුකම නිසා එක්ක බය නිසා ඒ නිසා භාවනා කරගෙන කරගෙන යනකොට මේ තේරෙන්නේ නැහැ කොහොමද මේ භාවනාවේ සතිය හරහා මේ මසුරුකම ලෝභකම අතහැරෙන්නේ කියලා. නමුත් දේවල් සඳහා ඇති කම්පන චංචල ගතිය, දේවල් සඳහා ඇති සැලෙන ගතිය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා නම් ඒ යාන්ත්‍රණය නොතේරුණාට දිගටම සතිය වඩාන යන්න පටන් අරගත්තොත් එයා මේ තරම් විසම ලෝකයක මේ තරම් බාහිර ආහාරය පරිශන කරන ලෝකෙක තමන්ට සමබර භාවයක් තමන්ට සමතුලිතතාවයක් ගන්න පුළුවන් බව එන්නේ එන්නේ සාක්ෂි වෙනවා. ඒ සාක්ෂි වීමේ වෙන්නේ මොකද්ද? තමන්ට අමලියක්, කරදරයක්, අසාධාරණයක් වෙනතන. ඊට ඉස්සෙල්ලා නම් අමලියක් කරදරයක් අසාධාරණයක් කාලකන්නිකමක් විදිහට පේනවා. ශීලයෙන් දිගමක් විදියට පේන්නේ අවසනවන්ත විදියක් පේන්නේ නමුත් සතිය සමාධියෙන් ඉන්න ගියාම ඒ මොන අලකලංචයක් වුණත් තමට තේරෙන්නේ මේ අලකලංචයේදී මට සතිය පවත් ගන්න බැහැ මේ අලකලංචයේදී මට ඒක උනා නොඋනා කියලා ඒකෙන් අහිත කලකොලොක්පක් කරගන්න තු ඉන්න බැරිද කියලා බලන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සයා ඒ වාහනික ශකප් සොබරේ වගේ ඒ අලකලංචයට උත්තරයක් හොයන්න හොඳම සුදුසු බවටපත් වෙනවා කලබල වෙලා අත් දාන කෙනා නෙවෙයි. එයාට පුළුවන්කම ශක්තිය එන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට තේරෙයි සත්‍ය වඩාන යනකොට මේ ලෝකෙ කොච්චර සංකීර්ණ විහිදිච්ච පැතිරිච්ච ප්‍රශ්න තිබුණත් උත්තරේ තියෙන ඇතුලේ. කවවම කවදාකවත් දෙන්නේ ඒ අර විපස්සනා භාවනා කරපු ගෝයන්ක භාවනා කරපු මිනිස්යන් අතර මේ දැන් ඉන්දියාවේ ඉරිගවල් වල කරනවානේ. ගොඩක් කෙනෙක් මුස්ලිම් මිනිස්සු කරන්නේ. ඒ මිනිස්සේ කියලා තියෙනවා මේ භාවනා කරාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් මේ ලෝකේ තියෙනවා නම් මේක නම් විසඳන්න බෑ කියලා ඔබ තමයිලු වැඩිකාරය. ඔබ නිසා ලෝක වෙලා තියෙන්නේ. ඔබ තමයි ඒකට හේතුව. ඔය මේ ජපන බෝම්බ දාන වෙලාවේදී කොතලාල මහත්තයා කියලා කියනවා පාර්ලිමේන්තු රැස් කරන්න. ඒ පාර්ලිමේන්තු රැස් කරන්න යනකොට මට මතක නැහැ දානායක මහත්තයා කිව්ලුස් හරි වැටෙන්නේ මේකට දැන් මොන ජීවත් උත්තරයක් නැහැ කියලා. ඇයි මනුස්සය ඒකනේ වෙනස් වෙන්න හදන්නේ? ඒක තමයි උත්තරේ. කාගවත් ළඟ ෆෝමියුලා එකක් නැහැ. අපි ඒක සතුටේ මොන දෙන්නේ? ඒක තිල මොන දෙවෙච්චරයි. උගෝතනෙක් කියනවා නෑ නෑ මේ බුදු ජානනාතිකා වෙනම ජප මන්ත්‍රයක් ඇති. නැත්තම් අජ්ජන මුලියක් වගේ එකක් ඇති. ඒක කෑවට පස්සේ තමයි මේ සතිය දියුණු වෙන්නේ කියලා. නෑ ඔය දැන් ඔය කරන විදිහට මේ ආනාපාන සතියම තමයි. කරන කරගෙන කරගෙන යනකොට අවසානයේ සතිය අංග සම්පූර්ණ වුණාට පස්සේ රහත් වුණාට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඒ මිනිසයා ගංගානංගගේ වැලි තලාවක වැලියටයක් බවට පත් වෙනවා. සදාක කැපිවීමක් කරන්න යන්නේ අර මහා වැලි තලාවට වැලියටයක් කරනකොට ඒක කිසි වෙනසක් නැහැනේ. ඒ වගේ රහතන් වහන්සේලා අතර යම් කෙනෙක් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතෙන්ට යනකම් මේ භාවනාවත් කැපිපෙනීමට පාවිච්චි කරනවා. මම සිල්වන්තයි සිල් නැති කට්ටියට වැඩිය මම ලොකුයි කියලා හිතනවා. අනික් කටේ සමාධිය නෑ මට නම් එක තියෙනවා දෙක තියෙනවා තුන තියෙනවා හතර තියෙනවා කියලා ඔන්න පටන් ගන්නවා. මේ මහතක ඉඳලා දැන් ඔය සෝවාසක දාගාමෙත් විකුණන රයිස් එකට ඇවිල්ලා ඉතින් තියෙන තියෙන කට්ටියට අං ඇවිල්ලා. ඒ අං තියෙනකොට නිකන් ඉන්න බෑනේ අනින්ද හිතෙනවා. ඉතින් හරි ගෝසාව ඒ මොකද මේ ධර්මයේ මේ තියෙන මේ අපි සියලු දෙනා අතර මිනිස්සෙක් වෙන්න හදනවා කියන මේ නොමසුරු බය නැති தත්ත්වේ වෙනුවට මේක පටලවා ගන්න. ඒ නිසා මට හිතෙනවා ඒක තාම කල්වැදී යම් කිසි කෙනෙක් මේ ਸਰුවත්න දයන් වාසේ දේශනා කරපු ධර්මය මට විතරයි වැටහෙන්නේ මේ සමීකරණය හරහා පුළුවන් වෙන්නේ මෙහෙමයි කියලා කියනවනම් ඒ මනුස්සය සත්‍ය අඳුර ගන්නන්නේ නැහැ. සත්‍ය අඳුරගත්ත කිසිම කෙනෙකුට මේ ਸਰවඥ දේශනාවේදී තමන්ගේ කියලා පෙන්වන්න විශේෂයක් නෑ ඔක්කොම දේශනා කරපු එකමයි තියෙන්නේ. ඒ නිසා යම් අපිට මිනිසෙක් ඇසුරු කරනකොට කල්යාණ මිත්‍රෙක් හරි කවුරු හරි එයා කියනවනේ මේ අසවලාගා විතරයි සත්‍ය තියෙන්නේ. ඒකට මෙන්න මේ වගේ සමීකරණ ඇත්තනවා මෙන්න මේ පාරේ යන්න ඕන කියලා හොඳට මතක තියාගන්න. ඒ මිනිසෙගේ වචනයක්වත් කිට්ටුවකවත් සත්‍ය තිබිලා නෑ. නුනා බුද්ධ ධර්ම පාඩපත් කරගන්න. එහෙම නැත්නම් මෙවුවා ගුඪ ධර්ම වඩපත් කරගන්න මේ මාසුකම නැතිකම බය නැතිකම නිසා සර්වඥ වහන්සේගේ ධර්මයට කිසිම අයිතිකාරයෙක් මම විතරයි දන්නේ ඔබට බෑ කියලා එකක් නැහැ. නිසා සත්‍යයෙන් යන මිනිස්යාට සැකයක් නම් තියෙන නිකන් අන්තිම පත්‍රේ යනවා වගේ තමයි මීට මීට ගමන යන්නේ අතරන් ඉක්මනට යන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ පාරේ පැටලෙවිලි නැහැ. ඒක තමයි එතන එතන එතන එතන අත්දැකීමින් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා පටන් අර ගන්නකොටම සතිය ගුණ ඇත්තටම තියෙනවා. නමුත් මේ යෝගාවචරයට මේ ආරක්ෂාව පිළිබඳ හෝ එහෙම නැත්නම් මේ සතිය වඩන්න වඩන්න වඩන්න තමයි මානසිකත්වයේ සමාජිකත්වයක් ලැබෙනවා මිස මොනම විදිහකට අන්‍යමක් වෙන්නේ නැහැ කියලා සියලු දෙනා අතර පෑයෙන සීන ගතියක් එන බව තේරෙන කල්යන. තේරෙන කල්යනක හිමීර තමයි සිද්ධ වෙන්නේ නිසා එතික් එතන තේන කල් එනකන් බණ මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගය උනන්දු කරවන්න ඕනේ. මේ නිම කරගෙන කරගෙන යනකොට ඔබට ඕන තැනට යනවා. ඔය ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕනේ නැහැ කියලා. සරුවචන්සේ සඳහන් කරනවා මේ පරසූපමාවෙන් අත්පුරවක් වැඩ ගන්න වඩුවා ඒ අත්පුරව කොච්චර වැඩ ගත්තද කියලා මිට මැදිලා තියෙන ප්‍රමාණයෙන් කියන්න පුළුවන් කියලා. හොඳට වැඩ ගන්න අත්පුරවේ හොඳට මිට මැදිලා තියෙනවා. ඒ වගේම පොර තලයේ දැල්ල දිලිසෙනවා. විචාර ගන්න නිසා. නමුත් රෝමිත මැදෙනවයි කියන්නේ තල දිලිසෙන තල තලයේ දිලිසෙනවයි කියන්නේ ඒක නිතර ගෙවෙනවා කියන එක. නමුත් වැඩ කරන කරන්න ඒ ගෙවෙනකොටයි අර පොලිෂ් වෙන්නේ. ගලිය අතුල්නකොටයි ගෑවෙන්නේ. නමුත් බුදුරජාණන් සහනවා ඒ වඩුවා ඒ ගහන ගහන පාරක් පාසා Tamange අතේ මිටි බැඳීම නිසා මෙච්චර ගෙවීමක් සිදු වෙනවා කියන එක ගණන් කරනවා කියන්නේ. අවශ්‍ය නැහැ. එනිසා මේ තලයේ ගාන ගාන වාරයක් පහසා මේ තලයේ මෙච්චරක් මේ කලගානා කලයට ගෙවෙනවා කියන එක ගණන් ගන්නෑ. හැබැයි හොඳට මතක තියාගන්න තලයේ මිට මිට පොලිචලා තියෙනවනම් තලයේ දිලිසෙනවනම් වැඩේ යනවා. මේ පොරෙන් ගන්න දේ වැඩි ඔච්චර තමයි. වඩුව එකන සලකන්නේ. නමුත් බුදුන් ශාසන කවදා හරි ඔය තලයේ ගිවිල ගිය දවසක ඔකල්ල කැලියට විසිකරන්න විශේෂඥයෙක් උපදේශ වුණා කියලා අහනවා. කරන පස්සේ විසිකොල දානවා. ඒ වගේ තමයි මේ භාවනා කරන යනකොට අපිට හීනකේ පතිතා ගන්න බැරි පුදුමාකාර ගුණ විශේෂයක් පොරොත්තු වෙනවා. ඒවල කවදා හෝ මේ ගෙට ගෙවදිනවා. හැබැයි අපි අඛණ්ඩව මේ ධර්මයේ තියෙන ගුණ දැනගෙන දිගට කරගෙන කරගෙන යනකොට අපි බාහිරේ নানা ආකාර ඒජන්තවරු මාර්ගින් එක එක මේ මිනිස්සු හරහා බලාපොරොත්තු වෙච්ච ඔක්කොම දේවල් ඒ ධර්මයේ හරහාම සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. ඒක තමයි සර්වඥයන් සඳහන් කරලා තියෙන ධම්මෝ හරේ රක්ඛති ධම්මචාරි කියලා. නමුත් මමත් දැන් අවුරුදු 20ක් ඔකේ නටන නිසා තේරෙනවා. ඉතින් ගියාට පස්සේ නම් අන්ධහර බලක් කියන්න පුළුවන් නමුත් මුලදී ඒ විශ්වාසය නැහැ. මුලදී ඒක යහපැත්තට මෙහා පැත්තට තිපර බබා තමයි කරගෙන යන්නේ. අන්න ඒ වෙලාවේදී ඒ වැඩේ නිත්‍ය අනුකූලව නෑ. ඒ කියන්නේ නිති කරන මට්ටමට යන්න නම් ඒක නට උනන්දු කරවන්න ඕනේ. දැනට ඔය ಗುಣ පේන්න නැති වුණාට සතිය තියෙන බව දන්නවනම් ඒක ටිකෙන් ටික ටිකෙන් ටික උදකොම්බ මේ මේ මේ වහලයක් අග අකුව ළඟ තිබ්බ කලයකට වතුර බින්දුව බින්දුව වැටලා කලයක් පිරෙනවා වගේ පුදුමාකාර පිළිලක් එනවා. මේකදී විශාල කාලයක් ගන්න බවත් තේරෙන පටන් අර ගන්නවා මේ දේ සිද්ධ වෙන්න. නමුත් සංසාරෙත් එක බලනකොට බුදුරජාණන්සේ විතරයි මේක ජීවිතයක් ඇතුළතදී මේක අත්දැක ගන්න පුළුවන් වෙනසක් ඇති. ඒ නිසා භාවනා කරන කට්ටිය භාවනා කරන ඇත්තෝ ඒ ප්‍රතිඵල ඉක්මන් කරන්න දඟලන ගතිය අරහම සමාන සංකීර්ණතාවය ඇති කරගන්න. අන්නේම සංකීර්ණතාවය ඇති කරන්නේ නැතුව මේ සතියෙන් කමන්ට එන්නේ එන්නේ එන්නේ ඉදිරියට ඉදිරිපත් වෙන ඕනම දෙයකට සූදානම් ශරීරයක් එහෙම නැත්නම් අප්‍රමාද ගතියක්. ඒ වගේම සමාජයේ වෙනදත් මොන සිට දණ්ඩා දාන, තත්තා දාන, කලහ විග්‍රහ විවාද, බේතුඤ්ඤ මුසාවාද වගේ දේවල් තමන්තු කෙරෙනවා තමයි. ඉස්සර තරන්නේ නැහැ කියලා තේරෙනවා. වාඩු වෙන බව තේරෙනවා නම් මතක තියාගන්න වෙන මොනක් අධිසාරණය මේ සතිපට්ඨාන නිසා තමයි ඒසයි වේකවර නතර වෙන්නේ හිමීට පිටිව කරන ගමන් කරනට අර සතිය වැඩෙන්න පටන් ගත්තට පස්සේ ඒ සතිය යම් කිසි මට්ටමකට ආවට පස්සේ තමයි ඒ පටිච්චසමුපාදේ මේ වහරහ මේ ඇති කල්ලි මේ වන්නේ මේ කල්ලි මේ නවන්නේ කියන එක අදාළ හේතුව ඇති කල්ලි අදාළ දේ වෙනවා කියන එක දැනෙන්නේ සිද්ධ වුණාට පස්සේ අද ප්‍රශ්නයක් අහලා දෙමුනා ඒ සෝවාන් වෙනාට පස්සේ ඒ කෙනාට වැටහෙනවද කියලා අනේ මේ විදියට සම්බන්ධනකොට මට සෝවාන් වෙන්න ඉස්සෙල්ලා සුබ ලක්ෂණ පහල වෙලා තිබුණා නේද කියලා වැටහෙන්නේ සෝවාන් වෙච්ච දවසට පහුවෙන. ඒ නිසා මේ මේ මුළු කතාවම මේ මච්චරිය කතාවත් ආරක්ෂක කතාවත් තන්නේ කර අධිරාජ්‍යවාදී. පුදුමයි වට විතරම බැරි කරන්නේ. මහන්සියලා කොහොම හරි මේ කරගෙන යන මනසේ අනිවාර්යම ප්‍රතිඵල ගන්නවා. වනවනා කරන්න යන මනුස්සයාට බෑ කි බෑ කියලා බැරි මලි බෑ කියලා බැරි මලි බෑ කියලා බැරි මලි බෑ බෑ බෑ බෑ මේක හරියට තේරුම් ගන්න දාගත්ත නම් පාරකට එන්නසේ අනිවාර්යයෙන්ම දන්නවා අවශ්‍ය වෙලාවෙදී කටයුතු සිද්ධ වෙනවා මේක ධර්මයට බාර දෙනවා මට කරන්න දෙන්නේ කරා. ඒක තේඹුරුම සාංශ කියන්නේ උඹ හේතු සම්පාදනය කරපහම ඵල අපේක්ෂා කරන්න එපා. ඵල අපේක්ෂා කිරීම තුච්චයි පාහරයි තිරසක්. හේතු සම්පාදනයේ දේවත්වයෙන් කරනවා. එතකොට මේ හේතු සම්පාදනයේ හරහම තමන් කරන කියන හැම කටයුත්තකටම අවශ්‍ය කරන්නා වූයේ පිරිච්ච ගතිය සත් සම්පත්‍ති කරගතිය හම්බ වෙනවා. නමුත් මම හොඳට දැන ගත්තා පුද්ගලිකව හේතු සම්පාදනයේ ඵල අපේක්ෂාවෙන් තොරව කරන්න එසේ මෙසේ දිනුකමත් පිළිබෑ හිටියේ. මොකද අපි ආර්ථිකයේ ජීන්නේ ඉල්ලුම සැපයීම ක්‍රමයේ. මේ දාන දාන එකට හම්බ වෙනකන් තමයි හම්බෙනකොට මේකේ ධර්මයේ තියෙන්නේ ඒ ෂේප් කර්ව් එකක් තියෙන්නේ මුලින් මුලින් ජන්ම ගන්න ගොඩාක් වෙලා යනවා ජන්ම ගන්න පටන් ගන්නතර පස්සේ මේ ආර්ථික පිරිවැයකට හම්බෙන ආර්ථික අය බොහෝම වැඩි වෙන්න පටන් ගන්නවා ඒක නිසා ඒ වගේ සමීකරණයක් වැඩ කරන මේ ශාසනයේ කරදරේ පත්වනට පස්සේ භාවනා කරන්න බෑ ලෙඩ වුණාට පස්සේ වයසට ගියාට පස්සේ මරණ ඇදී භාවනා කරන්න බෑ. අනිවාර්යයෙන්ම ලෙඩ වෙනවා වයසට යනවා මරණය බව දැනගෙන ඒ අනිකුත් කටයුතු අතරමැද මේ සතිය යම් ප්‍රමාණයකට ජීවිතයට හඳුන්ලා දීලා ඒක වැඩෙන්න දුන්නොත් ඒ ලෙඩ වෙනකොට වයසට යනකොට අවශ්‍ය ආරක්ෂාව අර හයිය ඇති කියනකොට කියනකට වැඩි හම් වෙනවා. මේ ළඟදී මේ සූත්‍රයක් කියනකොට මම දැක්ක සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා ඒ සතිය වඩාගෙන යන කෙනා ඒ සතිය මේරීම සිද්ධ වෙන්නේ ලෙඩ වෙච්ච දවසට කියලා. ලෙඩ විලා අසාධාරණ දුකක් කෙනකොට හරි පාරට දාගත්තොත් ඒක විවේකයක් බවට පත් වෙනවා. ඒ වගේම වයසට ගිහිල්ලා තමන්ගේ ඉදරම් පාලනය කරගන්න බැරි වෙලා වෙනකොට සතිය වඩලා තිබුණොත් ඒක හර අනාත්ම භාවය හොඳට තේරෙනවා. මරණාසන්න වෙලාවට එනකොට සතිය වඩලා තිබුණොත් මේක මේ කාගවත් තමගේ මනාපයට නෙවෙයි සිද්ධ වෙන්නේ කියන එක තේරෙනවා. ඒ සයිතෙන් දෙනකන් මේ ශක්තිය වඩනවා කියන පුද්ගලයා අපි යෝගාවචරය කියලා කියනවා. ඉතින් මේ යෝගාවචරයේ තියෙනවනම් අනෙක් පණසුකට වැඩිය ගුණයක් එයාට තියෙන එයා කිසියම් බල අපේක්ෂාවකින් තොරව මේ හේතු සම්පාදනය කිරීමේ ඒ අති ඒ කියන්නේ manussත්වයේ ඉක්මවුණු දේවගතිය. ඒ නිසා භාවනා කරන කට්ටිය හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න ඕනේ අපේ හිත නිතරම ප්‍රතිඵලිනවා. ඉතින් තියෙන කෙලස් වැඩි වෙන්න වැඩි වෙන ප්‍රතිපලින භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න තමන්ට තේරෙන දෙයක් තේරෙයි ඒ ගැන ලැජ්ජාවටපත් වෙනවා එnde ende ende ende එකට ලැජ්ජාවටපත් වෙනවා නමුත් කිසිම විදියකින් ඒ තමන් කරන ක්‍රියාවේ තියෙන ධර්ම ගෞරවේ සතිය පැහැදිලි කරන ගතිය සක්කච්ඡාකාරී ගතිය අඩුවක් වෙන්නේ ඉතින් අන්නේ වගේ ගති හරහා තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ අපි මේ භාවනා ගමනේ දියුණු වෙනවද කියලා ඒක දෙවැන්නේකට නොපෙනෙනව නෙවෙයි නමුත් ඉස්සලාම පෙනෙන තමයි ඒ සමේ ධර්ම දේශනාව මොකද්ද මේ මේ කරගෙන යන වැඩපිළිවෙලදී තමන්ට මේ කරගෙන යන වැඩේ තමාම මගේ මතින්ම සාධාරණීකරණය කරගෙන යවුල් පාසලිවන් කරන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාවත් මෙතන නැත කරනවා සිළු දිනාටම ඒ සඳහා ඒ හරහා ශාන්ති උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා